අද අපි කුමිරි දවසයි මේ වෙලා තියෙන්නේ. කුමිරි දවසේ ධර්ම දේශනා වාරයයි. ඉතින් අපි දවසකට එක ධර්ම දේශනාවක් ගන්න අපි මේ වෙනකොට දෙකක් ඉවර කරලා අද ඇවිල්ලා තුන්වෙනි ධර්ම දේශනාවටයි. ඉතින් කවුරුත් පහේ දාන්න පරිදි අපි ඉස්සරහින් තියාගත්තේ සර්වචන් වාසයේ විසින් දේශනා කරන දෙවිච්ච වටිනා සූත්‍රය නකුල පිටු සූත්‍රය ඒකෙදී ඒ වයසක හොඳට විපස්සනා පිළිබඳව පැටීමක් ඇති නකුල පිටු උපාසකතුමාට සර්වචන් වාසයේ දෙන උපදේශය තමයි කය ආතුර වුණාට හිත ආතුර කරගන්න නැති වෙන්න හික්මෙන් දෙයි කියන එක. කය ලෙඩ වුණාට නැත්නම් කයෙන් ලෙඩ වුණාට හිත ලෙඩ නොකර ගැනීමට හික්මෙන්නේ කියලා. ඉතින් ඒ සර්වඥ දේශිත උද්දේශයට නිදේශයක් සපේන නැත්නම් අටුවා කතාවක් සපේන විතර කතාවක් සපේන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ මේ අදහස් කරන කය ආතුර වුණත් හිත ආතුර නොවේ කටයුත්තට පංචස්කන්ධයට සම්බන්ධ කරලා පස් ආකාරයකට විස්තර කරලා මේක දේශනා වෙනවා. ඒ දේශනා වීමේදී ඒ යම් ආකාරයකට මේ පංචස්කන්ධයේ විශේෂයි හැසිරුණොත් ඒ පුද්ගලයා කය යම් අඤ්‍යතා භාව විපරිණාම නැත්නම් වෙනස් වීම පෙරලිදි වෙනකොට ඒ අනුවම හිත වෙනස් වීම පෙරලියට පත් වෙන බවත් ඊට සාපේක්ෂව සද්ධර්මයේ පෙන්ලා තියෙන ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කරනකොට ඒ විදිහට කයි නැත්නම් පංචස්කන්ධයේ ඒ විපරිණාම අන්‍යතා භාව නැත්නම් පෙරලි වෙනස් බවටපත් වීම නිසා ඒන් කය විමුක්තියක් ලබාගෙන විනිර්මුක්තව ගත කරන්න පුළුවන් බවත් බොහොම සංසන්දනාත්මක විනයපාන ඉතින් අපි පසුගිය දවස් දෙකේම මේ පසුබිම පිළිබඳව ඉතිහාසය පිළිබඳව විස්තර වෙනහර විස්තරපත් කරගත අතර ඒ රූපස්කන්ධය කොහොමද මේ කියන ආකාරයට කය වේචාන දෙද වෙන්න ක්‍රියාත්මක වෙන්නේ කය වේචාන දෙද නොවෙන්න ක්‍රියාත්මක වෙන්නේ කියන එක ශක්ති ප්‍රමාණය විස්තර කරගත්තා. ඒ ඊයේ දේශනාවේ අවසානයේ අපි ප්‍රවිෂ්ඨයක් ලබා ගත්තා මේ ආකාරයට මේ වේදනා ස්කන්ධය පිළිබඳව. ඉතින් මේ වේදනා ස්කන්ධයට රූප ස්කන්ධය වල මාරු වෙනකොට භාවනා යෝගාවචරය රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට මාරු වීමක් වෙන සිද්ධ වෙනවා. ඒ නිසා කායන පසනා නැත්නම් රූප කර්මස්ථානයේ ලබාගත් ඒ මූලික ඉන්ද්‍රිය මූලික ඥාන කියන පුළුවන් නැත්නම් පංචේන්ද්‍රය අටතරා බොහෝම ගැඹුරු මට්ටමකට අතුලාන්තයකට වේදනාන පස්සනාව හරහා ඉදිරියට යනවා. නිසා වේදනාන පස්සනාව කියලා කියන්නේ ලබාගත් ඉන්ද්‍රිය ධර්ම නම් වශයෙන් කියනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා වගේ ඉන්ද්‍රිය ධර්ම තව තව දියුණු චුරු කර ගැනීමක් තමයි මේ මතින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වේදනා චෛතසිකය ඒ තරම් වැදගත් නිසා ශාසනයේ ඇතුලේ නැත්නම් ත්‍රිපිටක ඉගැන්වීම ගැන කල්පනා කරලා බලනකොට මේ එක චෛතසිකය වේදනාව කියන චෛතසිකයේ විඳීම කියන චෛතසිකය වෙනම ස්කන්ධයක් විදිහට කම්ලක් විදිහට කයක් විදිහට පංචස්කන්ධේ තනක් කරලා කියනවා. ඒකට හේතුව මොකද? ඒ තරම්ම අනාදිමත් කාලය පටන් මිනිස්සයා සමාන පිරිසක් පවා මේ සැපසෙීමේ සැපසෙයා යෑමේ අන්නවරත උත්සාහයක ඉලා ඉන්න නිසා ඒ මතින් ඇතුළා තියෙන සංකීර්ණතා රාශියක් තියෙනවා. ඒ නිසා අපේ හිත මධ්‍යස්තව බැලීම බලන්නේ ඒක පක්ෂග්‍රාහී වෙලා තියෙන මේ සැප පමණක් වෙන ප්‍රයත්න නිසා ඒ නිසා සංසාරයට සංසාරිකට යෑමට මේ වේදනාවේ සැප වේදනා පමණක් හිමන එක ගොඩක් හේතු කාරණා වෙලා තියෙනවා. ඒ නිසා ඒකෙන් ඇති වෙන කෙලස් කොට වෙනම සාකච්ඡා කරන්න ඕනේ නිසා වේදනා ස්කන්ධය වශයෙන් කියලා දෙනවා. ඒ වගේම රතිපතාන සූත්‍රයේ කායන පස්සන වේදනා පස්සන චිත්තාන පස්සන ධර්මාන පස්සන වගේ පෙන්නලා තියෙන මේ අනුපස්සන හතරේ සමහරු සලකනවා සම්පූර්ණයෙන්ම සලකා බැලිය යුතු වේදනා ප්‍රශ්න පමණයි කියලා. ඒ තරමට මේකෙන් ඇති වෙලා තියෙන සංකීර්ණතා වියවුල් නිසා ඒක දන්නවනම් එහෙම නැත්නම් ඒක තමයි වැදගත් සංදිස්ථාන කියන තරමට මේ වේදනාවේ විඳීම් වල වැදගත්කම පෙන්නනවා. ඒ නිසා ඒකෝ පේන තියෙන මේ චෛතසිකය අපේ ජීවිතයේ හැම තැනකම වගේ සම්බන්ධයි. ඒ මහසි භාවනා ක්‍රමයේ ඉස්සල්ලා බුදුමෙ තිබුණේ භෝග භාවනා ක්‍රමය කියලා. ඒක ඇත්තම තාමත් බුදුමින්න ලොකු ලොකු නිලධාරී හුඟවදනේ මේ භෝග භාවනා ක්‍රමය කරපු යත් ඒ නිසා යත් ඒ ඉහළ තත්ත්ව රාජ්‍ය තත්ත්වයට පස්සනට පස්සේ තාම ඒ පරණ මේ භාවනා මධ්‍යස්ථානට සලකනවා. මොකක් භාවනා කරලා තියෙනවා කියලා කිව්වොත් ඒ මුළු රටම නිකන් බෞද්ධ නිසා ඒ තැනකට ගියාම ඒ මොකක් භාවනා කරන දෙන්නේ පිටරි කොන ඔෆිස් එකේ ඉන්නවා. එයාට ගිය ගමන් එයා පැහැදිලිව මේ මේ මේ භාවනා ක්‍රමය කරලා තියෙනවා කියන නම තමයි සලකනවා. ඒ භාවනා ක්‍රමයේ සුවිශේෂී අංගය උනේ මම ඒකට ඒකට කිමිදි ලබලා නැහැ ඒ පටිච්චසමුප්පාදය තමයි. ඒකේ මොගුක්සයාරෝ ඒ ස්වාමීන් වහන්සේ දැන් අපවත් කළා. ඒ ස්වාමීන් වහන්සේගේ අනිත්‍යපච්චය සංකාර සංකාරපච්චය විඥාන කියන ක්‍රමයට භාවනා උපදෙස් දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ද්වාදස ආකාර දොළොස් ආකාර පටිච්චසමුප්පාදය පුරුත් 12ක් සහිත ධම්මවල වලාලක් කියලා. මේක චක්‍රයේ බැඳිලා කියන තාක්කල් සංසාරිකයි. කොතනකින් හරි එක පුරුකක් හැදුවොත් මේක වලල්ල නැති වෙනවා වටය. වට වලල්ල යම නතර වෙන නිසා ඒක නිය කරවැටෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ තාක් කරනවා දුර්වලම තැන අපි හොයන්න ඕනේ. ඒ දුර්වල තැන හොයලා එතන පහර දුන්නොත් මුළු දන්වැලම අයින් කරන්න ඕන කමකුත් නැහැ. හැම පුරුකම කරන්න ඕන කමකුත් නැහැ. දුර්වල පුරුක කඩාගත්තොත් ඒක තවදුරටත් ඵලයක් නෙවෙයි. තවදුරටත් චක්‍රයක් නෙවෙයි. අපි සංසාර වත්තේ වට වලල්ලම කැඩෙනවා. අනේ ඒ සඳහා ඒ ස්වාමීන් වහන්සේ තෝරන්න තියෙන්නේ පසපච්ච වේදනා වේදනාපච්ච තණ්හා කියලා තැන වේදනාපච්ච තණ්හා වෙනවා සත්පුරුෂයන් දැක්ක නැති සත්පුරුෂ ධර්මයේ ආපු නැති සත්පුරුෂ ධර්මයේ හැසිරෙච්ච නැති කෙනා. ආර්යනාථලා දැක්ක නැති ආර්ය ධර්මයේ ආපු නැති ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති කෙනාට හැම වේදනාවකින්ම තණ්හාවක් වැඩි. නමුත් මේ සත්පුරුෂයන් දැකපු ආර්යනෝසලා දැකපු ඒ ධර්මයේ අහපු ඒ ධර්මයේ හැසිරෙන කෙනා පාර දෙන්න ඕනේ වේදනාපච්චය තණ්හා වෙන්නේ වේදනාපච්චය පඤ්ඤා වෙන්නයි. එනකොට වේදනාව හට ගන්න යාන්ත්‍රණය දැක්කා නම් අනිවාර්යයෙන්ම තණ්හාව නැමැති ඒ කායන මතයට ඒ කායන ඵලයට යන්න දෙන්නේ නැතුව අපිට මේ එතනදී ඩිරූට් කරලා මොනවාද වෙන පාරකට දාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වේදනාපච්චය තණ්හා වෙයිතු නැහැ. ඒ ධර්මයේ උදවට අපි ධර්මක අදාළ කොටස් වෙනවා. මේ නිසා විවිධ මේ ලෝභ පහළ වෙන්න පුළුවන්, දෝෂ පහළ වෙන්න පුළුවන්, මෝහ පහළ වෙන්න පුළුවන්. ඇයි මේ ලෝභෙ පමණක්ම පරිසම්පාදකේ කියලා කියන්නේ? අපි අපිට බැරිද ඒක අලෝභයට හරවන්න, අදෝෂයට හරවන්න, අමෝහයට හරවන්න. ඉතින් මේ වගේ හයක් පැත් මම පැතියේදී ඇයි අනිවාර්යයෙන්ම වේදනාව නිසා තණ්හාව පහළ වෙන්න එතන ඒ පුරුක හරියට විස්තර කරනවා. විස්තර කරලා කියනවා හොඳට සත්‍යමත් වෙලා යමක් තමයි දැනුම් ශේෂ්ත්‍රයේ. ඉන්දනයේට පැමිණෙනකොටම මේක නොදැන හිටියොත් නොබල හිටියොත් අනිවාර්යයෙන් මේකෙන් තණ්හා රැස් කරලා සමුදයක් ඇති කරනවා සංසාරේ වටවල යාමට ජවයක් ඇති කරලා දෙනවා අපි මේක වේදනාව එනකොටම සතිමත් වෙලා අප්‍රමාදීව සතියේ හොඳ එළඹ සිටි සීයෙන් හිටියොත් ඒ වේදනාපච්චය පඤ්ඤා ඇති කරගන්න පුළුවන් මේක නොදැක නොදැන කොහොමද මේ ඒකායන පතේකට මේක දාගන්නේ අපේ අවිද්‍යාව නිසා අපි වැඩ විද්‍යාව පහල කරොත් ඒ වේදනාවෙන් ඒකායන තැනටම යන්න තියෙන පුළුවන් ඉතින් ඒකම වෙනවා වේදනා චෛතසිකයේ තියෙනවා දුර්ලභමක් හෝ ඥානයට දාලා අල්ලගත්තොත් සුවිශේෂ වැඩ ගන්න පුළුවන් තමයි ඉතින් ඒකට ඇති වෙන්න සූත්‍ර එහෙම නැත්නම් උපදේශ සූත්‍ර පිටකේ සඳහන් වෙලා තියෙනවා. නමුත් අර ප්‍රශ්න දෙකක් නිසා මේ දැනට යෝගාචර පිළිෙන්නේ එකක් තමයි මම කලින් කියපු විදිහේ කායන ප්‍රශ්නාවේ යම් දක්ෂකමක් ඇතිගෙනාට පමණයි නැත්නම් රූප පිළිබඳ යම් දක්ෂකමක් ඇතිගෙනාට පමණයි මේ නාම ධර්ම වේදනා පිළිබඳව හැදෑරීමේ සුදුසුකම් ලැබෙන්නේ. ඒ නිසා හරියාකාරව රූප කර්මස්ථානෙහි නැත්නම් කායાનුපස්සනාවේ සතිය පිටව ගන්න බැරි කෙනාට මේ කාර්යයට මේ ප්‍රතිපත්තර විශ්ීජා ලැබුණත් උසස් පෙළ සමත් වෙන්න බැරි නම් විශ්ීජා යවන්න බැරි වෙනවා අපි. ඒකට ඒක තමයි කාර්ය විභාගයෙන් පස් වෙන්න බැරි වෙනවා. දෙක මේ සමස්තයක් වශයෙන් මුළු ලෝකයම මේ සැප සොයාගෙන යන ගමනක ඉන්න නිසා ඒ තමන් මේ පුරුද්දට සැබෑයට මේ කරන සැකසීගෙන යෑම විමර්ශනයට කරන්නේ නැති. ඒක ඔය තණ්හා පහළම කමන්නේ එතනින් ප්‍රශ්නාව පහළ වෙනවා දකින්න ඒකට විමසන්න ඕනවත් යදන්න කැමතියි. මොකද එතකොට අර දැනටම සැප සම්පූර්ණ කරගන්න බැරි ජීවිතයේ තවදුරටත් මේ ලැබෙති කියන සැපත් කොටස අපි තරක කරා. මොකද අපි අභියෝග කරන්නේ බුදුආ තන සක්මයි ලබන්න ඕන කියන කතාව නිසා මේ වේදනා චෛතසිකය තර්කයට එහෙම නැත්නම් අභියෝගයට විමසුන් වලට ලක් කරන්න කැමතියි. නමුත් මේ යෝගාවචරය කියන්නේ අමුත් පැත්තකින් මේ ප්‍රශ්න දිහා බලන කෙනෙක් නිසා හොඳට අර කායන ප්‍රශ්නාවේ යම් ප්‍රමාණයකට සතියක් සමාධියක් එහෙම නැත්නම් තමන්ගේ ඉන්දිය සංවරයක් වෙන සංවාදියලා ඉන්න සක්මන් කරන්න සතියාවක් හදාගත්තට පස්සේ මේක තරකාර විභාගයට සූදානම් වෙන අපේක්ෂකෙක් වගේ මේ වේදනාව ගැන හොයන්න ගියාම හරි ප්‍රඥාවයි. වේදනා චෛසිකය ගැන හොයන නැත්නම් ඒ පිළිබඳව කරන සුත්තමේ ඥානය හෝ චින්තාවේ ඥාන හෝ එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥාන හරියම ප්‍රඥාව වචරයි ඒකයි වේදනා පත්‍ය පඤ්ඤා කරගන්න උත්සාහ කරමු කියලා මේ මොකක්සයිද කතා කරන්නේ. මේ නිසාම වේදය කියලා බුදුදහමේ පහළ වෙන ලෝකෙම සෑම ධර්මයකම කියපු නම වේදේ. බුදුසසුනාංශෙත් ඒක පාවිච්චි කරලා තිබුණා. වේදේ කියලා කියන්නේ දැනුමන කියන නම. ඒ කියන්නේ මේ මනුෂ්‍යය අභිවෘද්ධිය සඳහා මේ වේදේ හැබැයි ඉතින් බුදුදහමේ පහළ වෙන ඉසලත්‍ර වේදේ වශයෙන් වේදේ වශයෙන් පාවිච්චි කරපු එක ඉවන් ළඟට තැන්ට නෙමෙයි ඒගොල්ලෝ විමුක්තිය ගැන කතා කරනවා ළමයි. මොක්ෂය ගැන කතා කරාට මේ මොක්ෂය නෙවෙයි නමුත් ඔක්කොටම නම දුන්නේ වේදේ. බුදුරජාණන් වහන්සේ ඒක අව මේ පාවිච්චි කරා ප්‍රතිවේධ කරනවා කියලා යමක් කිව්වොත් ප්‍රතිවේධ කරයි කියන්නේ ආවෝර කරයි. එතනත් මේ වේද කියන වචනේ ඒ වේදනා කියන නැත්නම් විඳි මනින් තමයි ඒ ඒ ධාතුවෙන් තමයි පැනගිලා තියෙන්නේ. ඒ නිසා මේක ටිකක් අර විමසුම් දෝන එහෙම නැත්නම් ධම්ම විචය අවශ්‍ය කරනවා සූත්‍රමය වශයෙන් හරි අපි ඒකට එබිල බලන්න. එහෙම නැත්නම් ඒක චින්තාමය වශයෙන්, එහෙම නැත්නම් අනුවිඥාන වශයෙන්, නැත්නම් තර්ක ඥාන වශයෙන්, නැත්නම් ණය විපස්සනා ක්‍රමයට මේක හරියයි දෝ ඔය කිව්වට ඒක පරිශන කරන්න කියලා අපි දැනගත් ලබන සැපේ නැති වෙයි දෝ කියලා සැක මේ විමසා බලන වෙලාවේදී ලොකු කායන පසනාවට වැඩි ලොකු කැපකිරීමක් අවශ්‍ය වෙනවා. ලොකු ඥාන ශක්තියක් තියෙනවා. ඒ වගේම ලොකු වීර්යයක් තියෙන නිසා සංඥාවත් අසයන් ධර්ම. ආයන් ධාම දුප්පඤ්ඤාස මේ ධර්මය ඥානවන්තයාටයි. එහෙම නැතුව කනා බල්ලන් ගහනවා වගේ ආවට ගියාර කරන්න බෑ. ඒ නිසා වේදනාවට පසනාවට යනකොට මේ සෑහෙන කැසපට ගැනීමක්, පරිදල කර ගැනීමක් කරන්න වෙනවා. ආයන් පසනාවේ ලැබිච්ච ධර්ම ඉදිරියට ගෙනියන්න. ඒ මොකද මේ වේදනා ධර්ම වල තියෙන කොයි පාරෙන් මොන જાති පෙන්නුවත් අපි සංහාවට බඳිනවා. වේදනා જાති තුනක් අපි දන්නවා. සාමාන්‍යයෙන් නම් අපි දන්නේ මේ සැප වේදනා දුක්ඛ වේදනා කියලා ඒ දෙක තමයි ඔය අධික වෙච්චාම කාමසුඛානිකාණ යෝගයේ සාර්ථක ලමතාන යෝගයේ වශයෙන් සර්වචනාංශේ අයින් කළ යුතු වශයෙන් සඳහන් කළේ කාම සුඛයේ තියෙන ඇලීම කාම සුඛානිකාණ යෝගයේ අත්ත කිලමතාන යෝගය කියන්නේ ආත්ම ක්‍රමතය කරන ආත්මේ තවන දුක් වීම ඒ දෙක අයින් කරන්නේ. ඒ නිසා සාමාන්‍ය ලෝකයා ගන්න මේ සැප දුක් දෙක තමයි. නමුත් සර්වඥාන්සේ කියන්නේ මේදී සර්වඥාන්සේ සමහර විටක වේදනා චෛතසිකයේ සැප වේදනා දුක් වේදනා වශයෙන් පෙන්වනවා. තව සමහර විටක මේ දෙක මැද අදුක්කම සුඛ වේදනාවක් කියලා වේදනාව සම්බන්ධ උපේක්ෂා ගතිය. උපේක්ෂා ගතික ස්වභාවය පෙන්වන සපටක් නැති දුකටක් නැති වේදනා. ඒක සාමාන්‍යයෙන් මේ හේවනල්ලක් ස්වරූපයෙන් කටයුතු කරන්නේ පේන්නේ. ඒ ඒක සාමාන්‍යයෙන් අපි පේන්නේ නමුත් මූල ධර්ම වාක්‍යයේ මාතෘකාව සම්පූර්ණ වෙනවා සැප වේදනා දුක් වේදනා අයින් කරපුවා විශාල ප්‍රදේශයක් සැපට දුකට දාන්න බැරි වෙනකොට විතර සර්වඥාන්සේ දාලා තියෙන නම තමයි අදුක්කම සුඛ වේදනා සමහර විට කියනවා උපේක්ඛා වේදනා එතකොට සැප වේදනාවක් ආවත් තණ්හාව පහළ වෙනවා. අදුක්කම දුක වේදනාවක් තණ්හාව පහළ වෙනවා. දුක් වේදනාවක් තණ්හාව පහළ වෙනකොට සංසාරේ යනවා. නමුත් මේ තුන තුන් ආකාරයෙන් අපිට විඳින්න පුළුවන් නම් කොහොමද මේ තුනින්ම වේදනා මේ තණ්හා වෙන්නේ? කොහොමද මේක අපි මේ වෙනුවට මේ මෙතනකට ප්‍රෝඩා මෙතන සිද්ධ වෙන යටිපහුව වෙන දේ එහෙම නැත්නම් අවුල් වෙන තැන කියලා මුදුවට බලන්න ඉඳලා අනේ සුතමේ ඥානෙකුත් අවශ්‍යයි. චින්තාමේ ඥානෙකුත් අවශ්‍යයි. ඒ නිසා ඒ සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා පිළිබඳව තුල වේදල සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ඒ කොටස මම මෙතනදී ඉදිරියට යන්න ඉස්සෙල්ලා සංඥාට මතක් කරගන්නත් නොදන්නායට අඳුනා දීම සඳහා ඉදිරිපත් කරනවා. එතනදී සාසනය හොඳට ධම්මදින තෙන්නාංශේ සාකච්ඡාවේ කාංශයක් සම්බන්ධ වෙනවා. එතුමිය රහත් ඵලය සාක්ෂාත් ප්‍රශ්න කරන්න ප්‍රශ්න කරු වෙන්නේ විසාක උපාසකතුමා එතුමා අනාගාමී උපාසකයෙක්. මේ දෙන්න ඉස්සල්ලා අඹසමියන් වශයෙන් ගත කරලා දෙන්න දෙන්නට නිවිෂගෙන ගීකියාට ආරම්භ දෙන්නේ. විසාකතුමා ඒ අමුසමෙන් වශයෙන් ගත කරන්නේ දෙන්න දෙපැත්තට යනකොටම මේ අනාගත තත්ත්වෙහි කියා අර අවශ්‍ය වුණේ දීගේ පැත්ත කරලා අරණ්‍යක උපාසක කෙනෙක් වෙන්න. ඉතින් මේ කොහොමද ලස්සන විවාහයේ විවාහගත ජීවිත ගත කරපු දෙන්න මේ විදිහට වෙනකොට ධම්ම දෙනා මොනවක්වත් දැනගෙන හිටියේ නෑ. මේ ලෝකේ මෙහෙම නිරාමිෂකපත් තියෙනවා, නිවනක් කියලා එකක් තියෙනවා, පැවිද්දක් කියලා එකක් තියෙනවා මොකක්වත් දන්නේ නෑ. දෙයකට කොටු වෙච්ච කුල කාන්තාවක් වශයෙන් තමයි ගත කරලා තියෙන්නේ. නමුත් මේ ඥානවන්ත නිසා විසාරත්වම යනකොට මට බැරිද කියලා අහලා පැවිදි වුණා. එනිම සාමනේදී සික්කමානා භික්ෂුණී කියන තත්ත්වයට ගියා. ගිහිල්ලා රහත් දක්වාම ගියා. මේ ගියාට මොකද අර පැරණි තිබුණු ගිහි ගැති නිසා අනාගාමී වුණත් විසාකා උපාසකතුමාට සැකයි මේ අම්මන්ට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. අනුන්ට තියෙන හැදිමේ තේ. මොලේ මොලේනේ. ඔය යඟුරක් ආවෝද කරන්න කොහොමදක් බෑ කියන හැකේ තිබුණ දිගට. මේ අනාගාමී ඉච්ච කෙනෙකුට වෙන්නේ. ඒ නිසා හම්බුනේ ධම්මදින තෙරණාසේ රාහත් වෙලා දවචනාසේ වන්දනා කරලා ආපු වෙලාවේදී විසාකේතු ආරි. දැන් නම් ඉතින් අනාගම තමයි. මම නම් අනාගාමී යානාගෙන කියලා කිහිල්ල ප්‍රශ්න කරා ඇත්තටම ධර්මාභෝධය ලැබුවද කියලා. ඉතින් එතනදී ධම්මදින තේරිනාස දෙන උත්තර ඒක ඒක අහගෙන ඉන්නකොට ඒක බලාගෙන කියාගෙන යනකොට තේරෙනවා ඒක ඇත්තටම මේ වාගේ අවුරුදු 2600කට පස්සේ පොත්පත් දිගාරින අපට හරි විශාල සම්බන්ධයක් ඇති කරලා දෙනවා ආකාරයක් විවෘත කරලා දෙනවා ලස්සන ප්‍රශ්න රටක් තියෙනවා ලස්සන උත්තර රටක් තියෙනවා. ඒකදී මේ වේදනාව සම්බන්ධ කොටා විතරයි මම මේ වෙලාවේදී මතු කරන්න යන්නේ. එතනදී විසාකෝපාසල තුමා ධම්මදින්න තිරිනාසින් අහනවා ආර්යාවෙනි සැප වේදනාවේ ඇති සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් මේක කෙනෙක් නගන ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ලෝකයා දන්නේ සැප වේදනාවේ සැපයි. නමුත් මේ විසාකෝපාසල තුමාගේ තියෙන අවබෝධය නිසා එතුමා අහනවා මේ ආන්නේ ඇත්තටම හරස් ප්‍රශ්නයක්. ඒ නැත්තම් ප්‍රශ්න කරන්නේ ධම්ම තින්නාව අවබෝධ ලබන කෙනෙක්. සැප වේදනාවේ යත්තා වූ සැප දුක දෙක මොකක්ද කියලා. ඒක ධම්ම තින්න තෙන්නාස බොහොම ලස්සනට කියනවා. උපාසක සැප වේදනාවේ එන පැත්ත, මතු වෙන පැත්ත සමුදය සැපයි. නමුත් ඒක ගෙවිලා යන වෙලාව දුකයි. සැප වේදනාවේ හටගන්න සැපයි ගෙන්න යනකොට දුකයි. නමුත් මේ ලෝකයා මේක දන්නේ නැත්තේ මොකද? දැනගන්න බැරි මොකද? මේ තර්කයෙන් නම් තේරෙනවා මේ සැප දුක සැප වේදනා වෙනකොට මේකට තියෙන රාග අනුසය හිත අවුල් කරනවා. හැම වෙලාවෙම සැපම වේවා කියන තත්ත්වයට ගත වෙච්ච හිත අනුසය වශයෙන් සැපට කොහොමද කල්ලින්ගතකමක් අක්කම. ඒ නිසා අර සැප වේදනාව එනකොටම ඒකට ඇති සාධක බව නිසා ලිංගතුකම නිසා නැත්නම් අනුසේ වශයෙන් පවතින රාගය නිසා නැත්නම් කියනවා රාගානුසය කියලා සැප වේදනාවේ එනකොට තියෙන සැප දැක්කට මේක යන්නේ දුක කියලා නතර කරලා නේද කියන එක දැක ගන්න බැහැ. හිත අන්දමන්ද කරනවා. අර රාගානුසය. ඉතින් ඒක නිසා ඒ හැටි ඒ සූත්‍රය සඳහන් වෙන්නේ නැහැ. නමුත් සඳහන් කරලා තියෙනවා සුඛ සැප වේදනා සඳහා ක්‍රියාත්මක කරආරම්භය. ඊට පස්සේ විසාක උපාසකතුමා අහනවා ආර්යයන්ගේ දුක් වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද? එතකොට ධම්මදින සේනාසේ මතක් කරනවා උපාසකය දුක් වේදනාව එනකොට දුකයි නමුත් ඒක යන්නේ සැපක් ඉතුරු කරලා. දුක නැති තැනක් ඉතුරු කරලා. එතකොට සැපයි. නමුත් ඒකේ යනකොට දුක් වේදනාවක් අපෙන් පහ වෙලා යනකොට එතන තියෙන සැප දැක ගන්න අපිට බැරි වෙන්නේ නැත්නම් එනකොට පමණ දුක එනකොට තියෙන දුක පමණක් දකින්නේ මොකද <clears throat> දුක් වේදනාවට ඇති පටිඝානුසය නිසා මේක නද්දකින් කියලා නොපතන් කියන හිතේ තියෙන ද්වේෂය නිසා දුක එනකොටම හිත ඒ තත්ත්වකට වෙලා තියෙනවා ඒ නිසා දුක් වේදනා දෙකක් අපිට දැක ගන්න අපි දකින්න දුක් වේදනා දුකමයි ඉතින් මේකේදී හොඳට තේරුම් තියෙනවා ඒ වේදනාව ඉක්මවපු කෙනෙකුට මේ වේදනාව ගැන බැලුවොත් ඒක අපි දන්න ක්‍රමයට වැඩිය පැතිකඩ හැම එකකම පැතිකඩවල් තියෙනවා. පැතිකඩවල් කියන සැප වේදනාව අපිට යනකොට තියෙන දුකකින් සැප වේදනාවත් එක්කම සමාන්තරව ඇති වෙන රාගානුසයත් කියන මේ තුනම අනුව මතුවෙන මතුවෙන සැප වේදනාව දිහා බලන්න ගත්තොත් ඒ පුද්ගලයාට වේදනාවේ ප්‍රඥාව පහළ වෙන්නේ කියලා. එනකොට මේක බදාගෙන ඒකම වේවා කියන අර අන්තවාදී ගතිය වෙනකොට දැන් අපිට මානසික කීපයක් හම්බ වෙනවා. ඒකම දුක් වේදනාවක් එන්නකොටම අපි තරහ වෙලා නුරුස්සකට අපි පහල කරගෙන මුන්නරක් කරගන්න වෙනුවට මේ දුක් වේදනාවක් යනකොට සපක් ඇති කරනවාද අපිට ඒක බලා ගන්න බැරි මේ යටින් වැඩ කරන හීනෝලෙන් වැඩ කරන පටිඝානෝසේ කිව්වම වේදනානුපස්සනාව කරන කෙනාට වේදනාවක් එනකොට මෙතන වේදනාවක් දුක් වේදනාවක් එනකොටම ඒත් එක්කම හිතේ වර්ණ ගැන්නේ නැහැ හිත ද්වේෂ සහගත වෙන හැටි නුරුස්නා ගැටපත් වෙන හැටි දැක ගන්න පුළුවන් නම් ඒක මෙතෙක්ම දැක්ක අලුත් පැතිකඩක් වෙනවා එහෙම වෙනකොට මේ දුක ගෙවුනට පස්සේ ඉතුරු වෙන සැප නැත්තම් නිලිගිරියක් කාරණ කාරණ කාරණ යනකොට මුලදි ගොඩක් ඇඟි ගොඩක් කිත් අයනම කාරණ කාරණ යනකොට ඒක අන්තිම පෙන්දහක් ඉතුරු ආන්නේ වගේ හැම දුක් වේදනාවක් පිටිපස්සේ සැපක් තියෙන බව ඒකට නිල්ලි ගන්න බෑ කියන තරම තරහ නැත්තම් නිලිගිරිය ඇතුළේ මේ දෙකම තියෙනවා කියලා දන්නවනම් දුක් වේදනාවක් අපට භාවනා කරන්න පුළුවන් අපිට දුක අනුව බැලීම දුක්ඛානුපස්සනාව කියලා කියනවා. මොකද මේ පිළි හුඟක් ගැඹුරුයි ඒ විසාකාත මාර්ගයේ අතුමිනි ප්‍රශ්නේ. එතුමා අහනවා මේ අදුක්කම සුඛ වේදනාවේ කියන්නේ සැපක් නැති දුකක් නැති වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඒ ධම්මදිනතරෙන් ආංශ කියනවා එවැනි අදුක්කම සුඛ වේදනාවකයි මම දැන් ඉන්නේ කියලා ඒ වෙලාවෙම ඒක දන්නවනම් ඒක සැපයි නමුත් අදුක්කම දුක වේදනාව නම් ඉන්නයි කියලා සතිය ලැබිලා නැත්තම් දුකයි. මේක මේ විදිහට දැනගන්න බැරි වෙන්නේ අවිජ්ජා දුසේ නිසා. නැත්තම් මෝහංග පාදේ නිසා. තකතිරු කම නිසා, මෝඩ කම නිසා, අවිද්‍යාව නිසා. ඉතින් ඒකකොට වේදනාව වසනා කරන එකට පෙත් නමයක් පහළ වෙනවා. සුඛ වේදනාවේ බැලිය යුතු පැති තුනක් තියෙනවා. දුක් වේදනාවේ බැලිය යුතු පැති තුනක් තියෙනවා. අදුක්කම සුඛ වේදනාවේ බැලියු පැති තුනක් තියෙනවා. ඉතින් එතකොට අර කායනුපස්සනාවෙන් නැත්තම් කාය සංස්කාර හොඳට සංසිඳවලා සම්බන්ධය කරගෙන නීවරණ වල තද බාධාකුත් නැතුව හොඳට වාඩි වෙලා ඉන්න පුළුවන් වෙලාවක මේ යෝගාවචරයට දුක් වේදනාවක් හෝ දෝමනස් වේදනාවක් නැත්නම් සුඛ වේදනාවක් හෝ සෝමනස් වේදනාවක් නැත්නම් කයේ හෝ හිතේ මතුවෙන යන්න බබුළු දැමීම සිදුවේ. අනේ සිදුවෙනකොට මේ හැම දෙයක්ම තින්ම අර පූර්ව නිගමනයක් අනුව සැපනම් හොඳයි දුක නම් නරකයි කියන වෙනුවට මේ සැප නිසා සැප වේදනාවක් වෙනකොට පහළ වෙන්න පුළුවන් මේ රාගානුසය දුක් වේදනාවක් වෙනකොට පහළ වෙන්න පුළුවන් මේ පටිඝානුසයත් මේවා මතු වෙනකොට මොනත වටිනාකම කොහොමද ඒක යනකොට ඊට වැඩිය වෙනස් තත්ත්වයක් ඉතුරු කරනවා කියන එකත් බලන ගත්තාම අර වේදනාව විශ්ේ වේදනාවේ වේදනාව දකින්නේ පරිශනාගාරයක පරිශකේ තමන් ලැබිච්ච පරිශන වස්තුවක් පරීක්ෂා කරනවා අර ඉස්සරගේ මට දුකක් ආවා මට සැපක් ආවා කියන පැත්තේ නෙමෙයි මෙන්න මේ සඳහා පොඩ්ඩක් තමන් පැත්තකට වෙලා ආස්වාසයක් ප්‍රස්වාසයක් දිහා බලන්න වාගේ අර වේදනාව දිහාට සැප වේවා දුක් වේවා බලන්න ඕනේ. බැලුවොත් පමණක් ඒ වගේම කලින් දැනගෙන ගියොත් යම් යම් සැප වේදනාවක් වෙනකොට ඒකට ඇලීම් ගතියක් අපේ හිතේ මුල් බැහැගෙන තියෙනවා. යම් යම් දුක් වේදනාවක් වෙනකොට ඒකට ගැටීමක් අපේ හිතේ මුල් බැහැගෙන තියෙනවා. වේදනාව බලනවත් එක්කම මේ වේදනාවේ සැප දුක් අනුව පහළ දී හැකි මේ තෘෂ්ණාව තණ්හාවෙන් තම පටිගය දැක ගන්න පුළුවන් වුණොත් ඒක හරියට රූකඩ නටනකොට ඒ රූකඩේ නූල් ටික දැක්කවා. අපි නූල් දැක්කේ නැත්නම් රූකඩ නටුම හරි ලස්සනයි. ඉතින් ඒක නැරිලා ඉතින් බොහොම ලස්සනට ඒ රූකඩේ චරිත රඟපානවා. හරියටම අපිට පේන්නේ රූකඩේ කතා කරනවා. වෙනමත් අර උඩ ඉන්න මිනිහා තමයි කතා කරන්නේ. ඒ වගේම නූල් සූත්‍රයෙන් තමයි මේක නටන්නේ. නමුත් පිටිපස්සේ තියෙන කණි කළු තිරයක් නූල් ටික සේරම කළු නිසා කාටවත් පේන්නේ නැහැ ඈතින් ඉඳලා බලනකොට ළඟට යන්න දෙන්නේ නැහැ. පේන්නේ නැහැ මේ රූපණයට පණ තියනා වගේ තමයි නැති. ඉතින් ඒක කටත් අරගෙන බලාගෙන ඉන්නවා. දැන් මොන විස්තර ජාතකේ නටන. එහෙනම් දැන් මොන මාර පරාජය පෙන්නන බලාගෙන ඉන්නවා. මේක හරි අමුත්තක් කියලා. නමුත් කොයි වෙලාවක හරි මේ මිනිස්සයා දැක්කොත් අර නූල් සූත්‍රේ උදින් මිනිහා කතා කරන්නේ කියලා. ඒක නිකන් මේ ඒක තියෙන අර සෝකාන්ත දුක්ඛාන්ත ගති වෙනුවට මේකේ මවා පාන දුරුපේ. මේ තාත්වික වෙන්න නැතුවට මේකේ වෙන්නේ බොරුවක් බව එහෙම නැත්නම් මේ මැජික් එකේ මැජික් එකක් නැති බව තේරෙන එක බලන්න බෑ. ඒ නිසා අපි මෙතෙක් කල් බැලුවේ රූප දෙවියන් නාඩගම. ඒ රූප දෙවියන් සෝකාන්ත ගතියක්, ඕ දුක්ඛාන්ත ගතියක්, ඕ ඒක ලස්සනට ඒ විදිහට ඒක තාත්වික රඟපෑවට මේකේ තියෙන මවාපෑමක් බව අන්නර වේදනාවල තියෙන නෝසූත්‍ර කියන එක සම්පූර්ණ ඒ නාටකම පිළිබඳව තියෙන ඇලිබැඳි ගන්න ගතර සාස්වාදය එමත්ගේ సౌందర్యාත්මක වටින වටනාක වෙනුවට මේක යාන්ත්‍රණය පේන පටන් ගන්නවා. මෙන්න මේ වගේ වේදනාවක් ගියා එන්නකොට මේක අල්ලබදා ගන්නවා හෝ එන්නකොටම අඬහව ගාගෙන මේක අයියෝ මට වෙච්ච දේ කියනවා වෙනුවට මේ නූල් සූත්‍රය දක්වන්නේ මේ ධම්මදින තෙරණ ආශේ අතරම බුදු දානවාසී කියන්නේ මෙතන ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි රූපෙත් බලන ගමන් කොහොමද මේක වෙන්නේ කියන එක බලන්න ගියොත් නූසුත්‍රේ බලන්න ඉස්සෙල්ලා අපිට රූපණ නාඩගම පොඩ සමගන්න වෙනවා. රූපට ඇවිල්ලා නාඩගමේ දීගත්තොත් අපිට කවදාකවත් ඒක විවේචනාත්මකව බලන්න බෑ. අපිට තියෙන්නේ ඒකම කොච්චර තාක්තිකද කොච්චර හොඳද කොච්චර හොඳ කණිඩියක් අපේ ලෝකෙට මේක දෙන්න පුළුවන්ද කොච්චර හොඳ සංස්කෘතියක් අපිට තියෙනවා කියලා ඉතින් අපි හීන ලෝකයක තමයි ගත කරන්නේ මොකද කවුරු හරි ඔක්කොම විවිධලා කොහොමද මේ නාටක මේක වෙන්නේ කියලා බලන්න නම් අර නාටකයේ තියෙන సౌందර්යය තේමාව පැත්තක දාලා කොහොමද මේක වෙන්නේ කියලා බැලුවොත් පමණ නූල් ටික දකි නූල් ටික දැක්කොත් මේ කියන තියෙන තාත්විකත්වයකට පත් කරනවා අතාත්විකත්වයේ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකදී මට විනායන කතාවක් කියන්නේ. එක දවසක් ඒ වගේ මේ මාරපරාජේ පෙන්න නාටකම් ගියා. ඉතින් ටිකට් මදි වෙලා හෙන දෙනක. ඉතින් එන්න එළියට කල්ලා කොහොම වන් කරලා එතන කියනවා බලන්න යනකොට යන ගමන් මේ බුදුචාන් වහන්සේ වාඩි වෙලා ඉන්නවලු දුගහමුද මේ තණ්හාගතිය රඟා තුන්දලා දැන් නටනවා. ඊට පස්සේ ඊගොඩවණිකා වෙනකොට වැරදිලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ළඟ නටනවලු තණ්හා දීල වාඩිලා ඉන්නලු ගහමුල සති රඟයි නටනවා. දඩ බඩ දඩ බඩ ගාලා ගල් ගහන්න පටන් ගත්තා. එතකොට උඩින් මිනිස්සු දන්නේ ඒ මිනිස්සු නම් අන්න මිනිස්සු යබලා නෙවෙයි කරන්නේ. බලනකොට අර උඩින් ඉන්න මිනිසා දීලා බුදුහාමුදුරුවන්ට තණ්හා විරෝධ කියලා කියනවා. ඉතින් මිනිස්සෙන් ඇති වෙන හැඟීම කොහොමද හිතන්නේ? බුදුරජාණන්ගේ සිවුර කොන අල්ලගෙන නැසෝ. තණ්හාව වේගි මෙහෙම කරගෙන ගහක් වල තුලයි. මොකද්ද වෙන්නේ ඔය ඔය බුද්ධ ධර්මයේ තියෙන අගයන් ආඩම්බරයන් වලට පොඩ්ඩ වයර් මාරු කියලා. ආනි වගේ තමයි මේ වේතනාව දෙකේ මේ යන්ත්‍රානුකූපෝ මේ සිදුවෙන වැඩේදී ඒවට ඔය සම්ප්‍රදාන කුල නාඩගම සම්ප්‍රදාන කුල තාක්ෂිකත්වය වෙනුවට පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න වෙච්ච ගමන් තේරෙනවා අනේ මේ නාඩගමෙන් අපි සංසාරේ කොච්චර කාලයක් ආවා කියලා. යම් යම් සිද්ධි මේ සාමාන්‍ය ලෝකෙදී සිද්ධ වෙනවා. ඒ තද බල ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවේ එහෙම නැත්නම් මාරාන්තික දෙයක් වෙනකොට එහෙම නැත්නම් යම් යම් තිගැස්සීම් වෙනකොට අපේ වේදනාව සම්පූර්ණයෙන්ම නොදැනෙනවා. නමුත් ඔක්කොම වැඩ ටිකයි. ඔක්කොම වැඩ ටිකක් සැලසුම් කළ තුන් විදිහට වැඩ යනවා. පස්සේ පරීක්ෂා කරලා බලනකොට ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච එක නම් තේරෙනවා. ඒ වෙලාවේදී වේදනාව මොකක්වත් දැනෙන්නේ වේදනාව දැනුණා නම් බය වෙලා කලබල වෙන බැරිසා ජීවිතේ ගලගැනීම සඳහා කරන්න තියෙන වැඩ ටික කරනවා. වැඩ ටික පස්සේ තමයි ආයෙසලක් වේදනාවක් එනවා. ඒක හරියට නිකන් උපමාවට කියනවා ඔපරේෂන් එක කරන වෙලාවේ අපි වේදනාව නාශක දීලා ඔපරේෂන් එක ඉවරනාට පස්සේ සිහි එනකොට සද්ද බල වේදනාවකට යනවා. අනිත් වගේ උගුරු දෙනෙක් අත්දකලා කියනවා ඔය හිතන තරම් සිද්ධියක් නෙවෙයි තියෙනක පාරට හිත මේ වේදනාව මට්ටම පැනපු ගමන් සම්පූර්ණ වේදනාව ක්‍රියාත්මක නතර කරලා ආරක්ෂාව පිළිබඳ කලියුතු වැඩ කරනවා. ඉතින් එතෙන්ටපත් වීම අපි හිතන්නේ මහා විශ්සනයක් කියලා. අපි හිතන්නේ ඒක ජීවිතේ කාලකන්නිකමක් කියලා. නමුත් ඊට පස්සේ තේරෙනවා මේ වේදනාව කී වැඩ කරන්නේ යම් යම් පදාසික පමණයි. ඒ මට්ටම් එහාට මෙහාට ගිය ගමන් ওই වේදනාවේ නූල් මාර්ගය. අර කෙනෙකුට මේක වෙනවා මේක වෙනකොට ඒක යන්න පුළුවන්. ඉතින් ඒක තමයි ওই වේදනාන පස්සනාවේදී කටයුතු කරන්නේ. නමුත් මේ දෙකේදී අපේ දන්න දැනුම නැත්නම් වේදය ගොඩක් වෙලාවට සීමාකාරී වෙලා තියෙනවා මේ සැප සහ දුකට. ඒනොත් සැපට මනාපය සහ දුකට අමනාපය තුල තමයි අපේ සදාචාරය පොළඹෙන්නේ. අපේ සංස්කෘතිය පොළඹෙන්නේ තියෙන්නේ. අපේ විද්‍යාව අපි දියුණු කරන්නේ. අපේ දේශපාලන අපි තමයි. අපේ මේ සමාජ ධර්ම කොන්නගල තියෙන අපි හැම කෙනාම සම්බන්ධ වෙලා තියෙන හැම කෙනාම මේ ආශ්‍රය පවත්තන්නේ මොන ක්‍රමෙන් හරි සපවඩා මොන විදිහකින් හරි දුක වැටෙනවා නම් අපි මොන જાතිමත් ඉවර කෙනා අයින් කළා දාන්න. ඒ නිසා අපේ තියෙන හැම ලෝකායක විශයක්ම මෙන්න මේ අඳුරු වර්ණ කණ්ණාඩිය තුලින් තමයි බලන්නේ. ඉතින් අපිට පුළුවන් වෙයිද ඒ වේදනාව පිළිබඳ හැදෑරීමේදී මේ මේ පරණ පුරුදු ආකල්ප වෙනුවට මධ්‍යස්ත හැකීමකින් දුක් වේදනාවේ සැප වේදනාවේ උපේක්ෂා වෙනවා කියන අස්තලෝක ධර්මයේ කම්පා නොවන තරම් අපිට මූල ධර්ම වශයෙන් පිළිගන්න සිද්ධ වෙනවා. මෙන්න මේකෙදී අංගාවක් වැඩගත් වෙනවා මේ අදුක්කම සුඛ වේදනාවේ භූමිකාව. ඒ නිසා අපි මේ ධම්මදින තෙරින්නාංශගේ විස්තරය අනුව නැත්නම් මේ සාකච්ඡාව අනුව බැලුවොත් අපි පරියන්කේදී නැත්නම් දවසකදී එහෙම නැත්නම් මොකක් හරි සිද්ධියකදී අපිට පහළ වෙන දුක් වේදනා මේ චිත්තක්ෂණ ගන්න හෝ තප්පර ගන්න හෝ විනාඩි ගන්න අපි මේ කර ගන්න පුළුවන් බුක් කීපින් කරලා මෙන්න මේ ටික මට පෙනුනේ දුක් වේදනා වශයෙන් ඊට පස්සේ මේ ටික මට පෙනුනේ සුඛ වේදනා වශයෙන් කියලා මේ සැප දුක් වේදනා ප්‍රමාණ කරලා එහෙම නැත්නම් කියනවා නම් ඒවා පොත් බැදීම් කරලා මේ ටික අයින් කරුවොත් පුදුම හිතේ විශාල පදාසයක් ඉතුරු වෙනවා සැපට අහු වෙන්නේ නැති දුකට අහු වෙන්නේ නැහැ. ඔහොත් ඒව පිළිබඳ පොත් බැදීමක් කොහොමදක්වත් කෙරේ. මොකද අපේ කලබල හිත කවදාකවත් මේ අදුක්කම සුඛ වේදනාව කියන එක අඳුරන්නේ. ඒක හරියට කියනවා නම් චිත්‍රපටියක් දුවනකොට ඒ ප්‍රොජෙක්ටර් එකකින් වරින් වර වරින් වර එකම රිද්මයකට ආලෝක කදම්බ විසු කරන එක කරන්නේ. ඒ අතරමැද අන්ධකාර වෙලාවක් තියෙනවා. හරිම සීමිත අන්ධකාර වෙලාවක් ඊගාවට ආය මේ රූප රාම තිරේට විහිදුණා. ඊට පස්සේ ආය අන්ධකාර දිලා ආය රූප රාම තිරේට විහිදුණා. එතකොට ඒ අර ඉස්සර අන්ධකාරයේ ඉස්සලා සහ පස්සේ ඒ රූප රාමුවේ තියෙන පොඩි වෙනස්කම් චලන චිත්‍රයක් වාගේ චලන චිත්‍රයක පණ ඇතුළු පෙන්නනවා. ඒකට අපි කියනවාට චලන චිත්‍රය නැත්නම් චිත්‍රපට කියලා. නමුත් අපි මේ චිත්‍රපට ශාලාවට ගිහිල්ලා අපි චිත්‍රපටිය බලනකොට අපි කවදාහක් දෙකීතරේ අන්ධකාරය දරලා තියෙනවා. දකින්නේ. අපි දකින්නේ ඉස්සලා ආපු ආලෝකය ඉවර වෙනකොටම ඒ ආලෝකයම එක පැවැත්මක් වගේ. නමුත් ප්‍රොජෙක්ටර් එක ගලවලා බලන්නේ 50ක් අඳපාන. ඒකේ කැම් එකක් තියෙනවා. ඒ කැම් එක කරකිනකොට ආලෝක ප්‍රවාහය එක පාට කපලා දාලා ඊට ආය රූප රාමයක් දෙනවා. ඊට පස්සේ ආය ආලෝක ප්‍රවාහය කපලා ආය රූප රාමයක් දෙනවා. නමුත් ටිකකට බලනකොට අපිට කවදාකවත් අන්ධකාරයක් පේන්නේ නැහැ. අපි මේකට ඇහැගෙන උගන්වලා තියෙන මේ දෘෂ්ටිය පැවැත්ම කියලා එකක් තියෙනවා. ඒක නිසා ඒක දිගට යනවා. ඔන්න ඔය වාගේ මේක තමයි මේ භාවනා කරනකොට එහෙම නැත්නම් එදිනදා ජීවිතය ගත කරනකොට මේ අදුක්ඛ දුක්ඛ වේදනාව අපේ ජීවිතේ වැඩි කොටසක් විස්තර කරනවා. නමුත් අපි කවදාකවත් ඒක වෙන් කරලා හඳුනාගන්නේ නැහැ. මේක තවත් ටිකක් සංකීර්ණ වෙනවා වැඩි. අද මේකට ක්‍රමානුකූලව මේ සර්වඥාන්සේගේ ප්‍රතිපදාව අනුව ක්‍රමානුකූලව බලනකොට උන්වහන්සේ ඉස්ලාම කියනවා මේ සැපයලවන රූප බලන එක පොඩ්ඩක් ඇත්තේ බලන්න නැත කරා. මනාව ශබ්ද අහනකට පොඩ්ඩක් නැත කරා. මනාව ගන්ධ බලන එක, රස බලන එක නැතර කරලා කයේ මධ්‍යස්ත වූ ආනාපාන අරමුණට දාන්න. පටන් ගන්නම කියනවා මධ්‍යස්ත අරමුණ කියලා. නමුත් අපේ හිත ඒ අරමුණේ හොඳට ආස්වාස වීමයි ප්‍රසවාස වීමයි කියලා පේන වෙලාවේදී ශබ්ද නැහැ, වේදනා නැහැ, හිතවිලි නැති වෙලාවේදී අපි ඒ තුලම සුඛයක් හිතනවා. දැන් නම් ආනපන හොඳට ජයක සිද්ධ වෙනවා. ඉතින් මේක වේදනා ශබ්ද හිතුලින් කලබල වෙනකොට ආනපන හොඳට විෂද නැති වෙනකොට ඒ ගැන දුකක් ඇති කරගන්නවා. අර මධ්‍යස්ථ වේදනාවේ වුණත් අපි ඉදිරියට යන්නේ අපි ඒක සඳහා ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ ඒක මේ මේ දේවල් හොඳයි ඒ දේ වැඩි කරගන්න ඕනේ මේ මේ දේවල් තරකයි ඒක අඩු කරගන්න ඕනේ නිසා අපි පරමාර්ථයට ළඟා වීමේදී මේ සැපදුක් දෙක අනුව තමයි මේ භාවනාව වැඩි. ඒක නෙමෙයි බුදුහාමුදුර අපිට දෙන්න හදන පාඩම. උන්වහන්සේ මතක් කරලා කියනවා මේ කයට ඇතුළට හිත නමාගෙන ආස්වාද ප්‍රසවාසී බලාගෙන හිටියොත් ශබ්ද නැතුවමත් නෙවෙයි වේදන නැතුවක් නෙවෙයි හිතවිලි නැතුවක් නෙවෙයි නමුත් මේ අතරමැද හරි කමන්නේ එක දිගට ආනපාන බලාන හිටියොත් හිතේ කලබල වෙන්න අවස්ථාවල් කොච්චර දෝ තියෙනවා ඒකට තමයි සුද්ධ වශයෙන් කෙලස් කියලා කියන්නේ. කලඹීමකට කෙලසීමට උදාහරණයක් කෙලස් වෙනවා. අපි ඒක දැනගෙන මොනම හේතුවක් නිසාවත් හිත කලවා ගන්නෙ නෑ කියලා. සැක කරන්නේත් නෑ. නිින්දට වැටෙන්න දෙන්නෙත් නෑ. මධ්‍යස්ථ මෙහෙය කිරීමකින් මම පුළුවන් තරම් මේ ආස්වාද ප්‍රසවාසය අසුර කරනවා දිගින් දිගට ඇසුරු කරනවා කියනකොට ඒක ස්වභාවය තමයි කලබිල අඩු වෙනවා නම් නැත්නම් කලබිල තියෙන කෙලස් පිළිබඳ අවදි භාවයකින් ඉන්නවා නම් ආනපාන ඉන්නේ ඉන්නේ ඉන්නේ සිව්මෙට පටන් ගන්නවා. සිව්ම වේගනේ යනකොට යන්නේ අදුක්කම සුඛ වේදනාව තමයි. එතකොට අපි කියනවා දැන් මොකද වෙන්නේ කියලා කියන්නේ. ඊයන් පාළුණා වගේ නෑ. තනියුණා වගේ නෑ. කියා ගන්න බැරි වුණා වගේ තියෙනවා. ඒකාකාරීකමක් එපා ගැතියක් පහළ ඉතින් ඒතකොට নানা ප්‍රකාර උපක්‍රම කරනවා නැති කිච්චි සැප ගන්න. ඉතින් අපට අහිය මොස්ම අරගෙන හරි බලන්න. එහෙම නැත්නම් සැක පොදනවා දැන් මට භාවනා වැරදිලාද අතරමං වුණාද මේ ලස්සනට සැප දුකේ ඉඳලා අදුක්කම සුඛයට යන ගමන සිද්ධ වුණාට නන්නා දොන දැනකට යනවා වගේ මොකද කවදාකවත් අදුක්කම සුඛේ තියෙන වෙලාවේ මම ඉන්නේ අදුක්කම සුඛේ කියන එක හිතට වර්ධගන්නේ අපි. ඉතින් යම් දවසකට හොඳ උපක්‍රම ලැබිලා නැත්නම් උපදෙස් ලැබිලා මෙහා මේ වෙලාවේදී අතරමඟදී හම්බෙන හිත කැළඹෙන තියෙන කාරණා ඔක්කොම ප්‍රඥාවේ ඇති වෙන්නේ ඉඳ නොතබ නින්දට යන දෙන්නේ නැතුව අයියෝ මුස්ම ගන්න පෙළඹෙන්නේ නැතුව එහෙම නැත්නම් නැහිතලා යන්නේ නැතුව මම මේක හොඳට දැක ගන්නකොට මම මේ නොදැක්ක දෙයක් අකින් හදන්නේ පැතිකඩක් අකින් හදන්නේ කියලා ගිහිල්ලා අපි තුමු යම් වෙලාවක ඒ මොන ආනවන් හොඳටම යොවිලා ඒක සැක නොකර බොහෝ වෙලා පවත්වාගෙන යන්න උත්සාහ කරනවා කිය. එතකොට මම දැන් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ ඒක නොදන්නව නම් දුකයි. මම දැන් දන්නේ නැහැ මට යම් කිසි මේ සතුට වෙන කාරණාවක් තියෙනවා. මොකද භාවනාවේ පිළිදා නොගිය තැනකට ගිහිලා තියෙනවා. මේක කල නොගියන්නේ මේක කල මේකට වෛර කරා. නුරුස්සඟටි පෑවා. අකමැති උනා දැන් නැහැ. දැන් මෙතන ඉන්නවා කියනකොට තේරෙනවා අපි අර වේදනා චෛතසිකේ නොදන්න පැතිකඩක ඉඳලා තියෙනවා. නොදන්න පැත්තට ආවෝද කරයි කියලා. හැබැයි ඉතින් මේක මේ උපක්‍රමයේ මෙතන ගියාට පස්සේ හොඳට යෝගාචර හුඟක් තීක්ෂණ බුද්ධිමත් නම් ආස්වාසයේ කියන ප්‍රස්වාසයේ එන්නේ ඉස්සලා තොතන තියෙනවා. ප්‍රස්වාසයේ කියන ආස්වාසයේ එන්නේ ඉස්සලා හිස් කරන toy තියෙනවා. අපි කවදාකවත් ඒක දකින්නේ නැහැ. දකින්න බැරි වෙලා හරි කිව්වොත් උත්සාහ කරලා බලන්න මේ ආනපානෙ එන්නත් ඉස්සලා කොහෙන්ද එන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ප්‍රසවාසී ඉවරනට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා පුදුමාකාර වෙහෙසකටපත් වෙන අපේ හිත. තේරෙන්නේ නැහැ කියලා. මොකද්ද කරන්න කියලා ගන්න. කොහොමද කරන්න කියලා ගන්න. ඉතින් ඒ නිසා මේ ආධුනිකයට ඒක මොනවක්වත් මතක් කරන්නේ ආධුනිකයන ආස්වාසය ආස්වාසය බලන්න ප්‍රසවාසය ප්‍රසවාසය බලන්න බලාගෙන මේ පෑදීදියට බොරදිය දාගන්න එපා. ඊයෙම සංසිඳෙන්න ගන්න. සංසිඳනට පස්සේ අපේ වේදය විඳීම පොඩ්ඩක් අපිට දුරස් ඒ මොකද ඒ වෙලාවේ තියෙන විදීමක් නැතුව නෙවෙයි. ඒ වේදනාවට දෙන්න ලේබල් එකක් අපි ළඟ නැහැ. මොකද අපි මේක ඇසුරු කරලා නැහැ. මේක හොඳට අනිවාර්යයෙන් මේකමයි මාගේ ප්‍රතිපදාව. මෙතනින් තමයි පිට යන්නේ කියලා දැනගෙන අනිත් මේක දැනගන්න හම්බුණානේ මේ කායනපසනාව වෙන්නේ දැන් කායනපසනාව ජීවන්සේ කොට පස්සේ න අභියෝගය තුළ මේක තියෙන්නේ. මෙහෙම බලන්න හිටියොත් අන්න එතකොට කියන්න පුළුවන් මේ වෙන්නේ මොකද්ද? ගුරුවරට තිබුණා හුස්ම ආශ්වාස ප්‍රශ්වාස. ගෙවන් කරනකොට ඒක වලිගේ වගේ ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනකොට හිත සලා ගන්න නැතුව ලඟුලක් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ නොසලී බලන් හිටියොත් අපි දන්නා තැනක ඉඳලා නොදන්නවා වගේ තැනකට යනවා. හැබැයි ඒක දීනයක් නෙවෙයි. මනෝ විකාරකුත් නෙවෙයි. හොඳටම අත්දකින්න පුළුවන්. හැබැයි අපි දන්නා භාෂා විවාහයෙන් වචන වලින් විස්තර කරන්න බෑ. ඉතින් එතකොට පේනවා කොටු වෙනවා. එතකොට පේනවා නිකන් තනි වෙනවා. හැබැයි මේ තනි වෙන්නේ අසත්පුරුෂයන් මැද හිටියොත් අනාරයන් මැද හිටියොත් කවුරු වගේ මේ පුද්ගලයාට මේ වෙනදී විස්තර කරන පොලක තනක සත්පුරුෂේකෝ ආර්යයන් වහන්සේනමක් ඉන්නවනම් එතුමට තේරෙනවා මෙවන්සා කරලා තියෙන මහ විප්ලවීය වැඩක්. මෙවන්සා ගිහිලා තියෙන්නේ ඊටාම වටින තැනකට කියලා තේරෙනවා. ඒක සාමාන්‍ය ලෝකයක් අදාකවත් එහෙම දැක් අහලක් නැහැ. එහෙම දැක් ඇහුවත් මේක හරියක් කියලා දන්නේ නැහැ. යම් කිසි විදිහකට මේක දෙතුන් සැරයක් මම කෙරුවයි කියලා හිතමු කරනකොට ඒක කියලා දන්නවා විනාඩි 20ක් 30ක් විතර සමානට භාවනා කරනකොට මේ වගේ බොහෝම විවේකකරකට යනවා. ඒ විනාඩි 20 විනාඩියට දෙකට පස්සන්න පුළුවන්. පටන් ගන්න වෙලාවට ප්‍රසවාසයේ කෙලවර විතරක් බලන්න. ප්‍රසවාස දෙක තුනක් බලනකොට අන්න අර කියන යමුලට යනවා. පරිසර සාධක හොඳ නම් උත්ම තේරිච්ච වෙලාවෙ ඉඳලම ප්‍රසවාසය අග විතරක් බලන්න කියනවා අර පරණ පුරුද්දන්ට ඉදීනේ යන්න පටන් ගන්නවා. නමුත් එතකොට මේ යෝගාචරයකට බය ගැති දුරවක් වෙලා තියෙනවා. කෝල ගැති දුරවක් වෙලා තියෙනවා. කෝඩු ගැති දුරවක් වෙලා තියෙනවා. මේක මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්න තියෙනවා. එතකොට ඉඳගෙන අර වෙනද විනාඩි 20කින් 30කින් ශ්‍රමයෙන් පරිශ්‍රමයෙන් ප්‍රයෝගයෙන් ලබන මේ දේ ඉතාමත් ඉක්මනින් සුළු ප්‍රයත්නයකින් ඉතින් යනකොට ඒ පුද්ගලයා ඒ අදුක්කම සුඛයට පෙළඹෙන්නේ ලොකු චිත්ත ශක්තියක් ඇති ලොකු කායික වීර්යයක් ඇති. මොකද හති වැටිලා නැහැ. ඒකකට ඒකකට පේන්න පටන් අර ගන්නවා. හරියටම නිකන් මේ ගුරුත්වාකර්ෂණයට හිටපු කෙනෙක් එක පාරට ගිහිල්ලා ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගිහිල්ලා පාලෙන්දනකට ගියා වගේ අන්දමන්ද නැහැ. මොකද දැක දැක දැනගෙන යන නිසා. ඒකකට පේනවා එහෙම අර අති අතිගෙන ප්‍රයත්නකින් ප්‍රයෝගයෙන් එතෙන් යනට වැඩිය කෙටි ක්‍රමයේ එතෙන් ගියොත් කායික වීර්යය, චෛසික වීර්යය යුතුව ගියොත් බොහෝ වෙලා ඒකේ ඉන්න පුළුවන්. අර හති වැටිලා ගියොත් ඉන්නවා තමයි. ගිහින් ටික වේලාවකින් ආයෙ ගැස්සලා එනවා. ආපහු අර සැප දුක දෙක යනට වැඩ. ආයෙත් ආනපානි බොරොසු. ආයෙත් මේ ශබ්ද වේදනාවකින් බාධා එන්න පටන් ගන්නවා. නමුත් <clears throat> හොඳට දැනගෙන ඒක වශී කරගෙන ගියොත් අදිෂ්ඨාන කරගෙන උනා. නැත්නම් හිතලා සෑහෙන වෙලාවක් ඉඳලා ඒකට යෝගාවචරයට තේරෙනවා මේ தত্ত্বය මේ දැන් මේ භාවනාවේදී ඉන්න මේ අදුක්කම සුඛ தත්ත්වේ භාවනාවෙන් ලැබෙපෙක නෙවෙයි අපි පුංචි කාලේ ඉඳලම තිබුණා හැබැයි මේකට මුස්පේන්තුව කියලා කාලකන්ණි කියලා තනි කියලා පාළුයි කියලා අපි මේක නැති කරන්න নানা ප්‍රකාර විනෝදාංශ කරා අපි নানা ප්‍රකාර හොබීස් කියලා කියන්නේ විනෝදාංශ තමයි. මේක එනකොට අපිට පෙනුනේ මොකද්ද මේ හොද්දට ලුණු මදි වුණා වගේ. මොකද්ද අඩුවක් පාඩුවක් කියලා. ඉතින් ඒ නිසා අපි එන හැම වෙලාවකම එක්ක රේඩියෝ එක දාලා පාළු නිසා රේඩියෝ එක හත්තා. එතන පත්‍රයක් කියනවා මොනවද කරන්නේ කරන්න දෙයක් නැහැ දැන් හරි පාළුයි. එහෙම නැත්නම් පිටික්කයක් ගැන කල්පනා කරනවා. නැත්නම් නව කතාවක්. නැත්නම් අල්ලපු දරතේ කතා කරනවා. භාවනාදී තෝරෙල්ලන් තේරෙන්නේ. මෙතන ගිහිල්ලා හොඳට විවේක වෙන්න හදනකොට ඇහැ යාතුන මොයේ පොවින්නට වඩා මට රූප ඕනේ. ඉතින් ඇද්දක වහලා ඉඳලා යාගන්න දෙයි හිතෙන් රූප හදාගෙන බලන්න. පුදුමාකාර සජීවී දර්ශන පේන්න පටන් ගත්තා. කන කියනවා මට මෙතෙක්කල් අතෝරක් නැතුව මට දාන්න දුන්නා. දැන් මේක දැරීම කපුවට මට බෑ. එයා උද්ඝෝෂණ කරනවා. ඒකට කණේ කියන ශබ්ද කන හදාගෙන සද්ධාන කරනවා. එතකොට නාසය දිව කය නාසේරම ආයතන එකක්වත් වහලා නැති නිසා ඒගොල්ලෝ කියන ගන්ධෝකාරෝ නැත්තම් ඇතුලෙන් මේගොල්ලෝ හදාගෙන කරනවා. ඉතින් මෙහෙම වෙන්න පටන් අරගත්තට පස්සේ අර විවේකයෙන් ඉන්නකොට කවුරු හරි ටෙලිෆෝන් කරලා වරෙන් මචං මහමුදේ නාන්න කියලා කිව්වොත් අපිට වෙනවා මො හරි වචනේ ආවේ වෙලාවට කතා කරලා ඉන්නේ අපි නාන්න යනවා. නමුත් භාවනා කරපු කෙනා එහෙම නැත්නම් මේ කාය විවේක චිත්ත විවේක උපදී විවේක කියන මේ උපදී විවේකයම මනස ජීවිතේ තියෙන උත්කෘෂ්ඨම වස්තු වශයෙන් තේරුම් ගත්ත කෙනාට තේරෙනවා ඒක පාදු தත්ත්වයේ පවත්තගෙන යෑමට නම් සත්පුරු සාර්ථකය අවශ්‍යයි. ආර්යයන් වහන්සේලා දැකලා තියෙනවා. ආර්ය ධර්ම අහලා තියෙන මේක හික්මිලා තියෙනවා. සත්පුරු සම්මානසලා මෙච්චර මේ දේවල් කැප කරලා මේ පැත්තකට වෙන්නේ මොකද? මේ අහලා තියෙන උංගලයක මේක විඳලා තියෙනවා. ඒ නිසා කවුරු මොන જાතියෙන් ඇවිල්ලා ඔලියේ පහන් හැදුවා. වෙන විදිහට කියනවා නම් තණ්හා රති රඟාය විදිවලා මොන જાති නාටකම් ගන්න හැදුවා මේ හෙට බුදු වෙන්න ඉන්න බුදු කචාන සිද්ධාර්ථ කුමාරගේ ඇස් දෙකවත් අරින්න හිත දෙන්නේ. නිකමට හිතන්නේ වෙලා ඇස් දෙක අරලා බැරි වෙලාවත් තරණව පිළිබඳ රාගයක් මතුවනවා නම් කෝ අදවකට බුද්ධාගම. යසෝදරාමනෝ කියයි. උදේ වෙනකොටම දැනගෙන ඉඳලා කියනවා මේ කාය විවේකයට මම මේ රජ සපත ඇහිවි. මතන්න මේ මේ සමිසු රමිසු මාර්ග අතහැරියේ මේ දවස් කුරු කන්දලයකට හේතු වෙන්නේ. ඒ වගේම චිත්ත විවේකයේ වශයෙන් මම යාන්තමට හරි නීවරණ නැත්තනක් ඇති කරගත්තට පස්සේ මේ බහුරූපෝලින් කොලගම මොනව කරන්නේ මේ 18 ගන්න නැටුවට මම අහු වෙනවා ඊටත් යට තියෙන අනුසේ වශයෙන් ක්‍රියාත්මක වෙන රාගානුසේ දෝසානුසේ මොහානුසේ කියලා කියන දේ ඒතර විවිධ උපදි විවේකයේ කියලා උපදි විවේකයට කටයුතු කරන මේ උත්තරයන් වහන්සේට කවුරු මොන જાතියෙන් මොලේ ගෑවා. කවුරු මොන જાතියෙන් දහර හරි නැටුවා. කවුරු මොන જાතියෙන් බහුරු කොලම් පෑවා. උත්සාහ කරන දත කාගෙන මට පෞරුෂත්වයක් තියනවාද? මෙච්චර කැප කරපු මට මෙතනදී මේ පාෂයට යට නොවී ඉන්න පුළුවන්. මේ පොරොන්ම එවනත මේ ශික්ෂණය පුරුදු කරව කරන්න කරන්න කරන්න ඒ පුද්ගලයාට අර උපේන එක නෙවෙයි දක්ෂකම උත්තාන සම්පදාව නෙවෙයි දක්ෂකම ආරක්ක සම්පදා බව කියනවා. අපි ওই සම්පදා හතරක් කතා කරනවා උත්තාන සම්පදා ආරක්ක සම්පදා තම ජීවිතතා, කල්යාණ මිත්‍රතා කියලා ওই සතර සංග්‍රහ වස්තු කතා කරනවා. අද ලෝකයේ එහෙනම් මේ පිරිසක වගේ පිරිසක් අත්තා. මේ පිරිස දවසකට මානකට හම්බ කරන ගාණයි මේ එක්කෙනෙකුවත් අත්තමුත්ත කිරිකිත්ත දත්ත පරත්ත කාලවත් හම්බ කරලා නැහැ. අපි මේ එක්කෙනෙක්වත් දන්නේ ඒක හරියට පාවිච්චි කරන්නේ. එහෙනම් ඒ තරමටම කොන්සිබරයිසන්ස් වෙලා. ඒ නිසා හම්බ කරන රෙදි වියදම් නිසා මේ ගමනයි. වැඩිම හම්බ කරන්න මොකද අනේ ගමනයි. කියන්නේ උත්තාන සම්පදාව කියනවා තාරක සම්පදාව නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මේක නිකන් ගඟ තියෙන කපනාවගේ වැඩක්. කටකොතල ඇරියා වගේ දීගෙන ඉවරයි. විශේෂයෙන්ම මම අහලා තියෙනවා මේ ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රේලියානු ජාතිකයෝ සිකුරාදා පිටිගත්තට පස්සේ සඳ වෙනකොට ඉවරයි. සඳ ඉඳලා සිකුරාදා වෙනකන් ණයට ජීවත් වෙනවා. සිකුරාදා හම්බ වෙච්ච ගමන් පිටිගත් කාර්ය වාහනේ දාගත්තා ගියර් කැන්ඩේ කීපයක් පික්නික්. ආය සඳ වෙනකොට ආය ණයට. ඉතින් මේ කටට කිව්වොත් මේ උත්සාහන සම්පදාවට නම් බලා දක්ෂයි. හැබැයි මේ ආරක්ක සම්පදාය කියන බලනකොට නම් දීනයි, හීනයි, තුච්චයි, පාහරයි කිය අපි ඒගොල්ලෝ අපිටත් බලනවා. මොකද සර්වඥාන්සේ කියන්නේ මනුස්සකම ලැබෙනකොටම අපිට මේ අදුක්කම සුඛය පිළිබඳ අයිතිවාසිකම ලැබිලා තියෙනවා. ඒක নানা ආකාරයෙන් අපකරා පැමිණිලා තියෙනවා. විවේකේ. නමුත් අපි උපරිම දක්ෂකම ලැබිලා තියෙන්නේ මේක මේ පෑදී එනකොටම බොරදියක් කරගන්න. අනාකූල ප්‍රවාහයක් එනකොට මේක හරි පාළුයි හරි තනි හරි කම්මැලි ඒක ආකූල කරගන්න. ඉතින් ඒක ආකූල කරගන්න පුළුවන් කට්ටිය පොහසත් කියලා කියනවා. ඒ කට්ටියට යමක් කමක් තියෙනවා. ඒ නිසා ඕන සබ්ජෙක්ට් කරන්න ඕන රසයක් බලන්න ඕන ගඳක් බලන්න ඕන පහසක් බලන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් තොරපෝංචක් නැති හිත නිසා කතාදාක මේකක් නැහැ. එතන තාගෙන නැසලා දැක්කම සත්පුරුෂයන් නැසලා දැක්කේ බණ හසු ඒ වීර්ය කරපු එකනා දැන් බලනවා ජීවිතේ පළවෙනි වතාවට උපක්‍රමයේ ප්‍රයෝගයෙන් අර කියන විදිහේ මධ්‍යම අදුක්කම සුඛ වේදනාට ඇවිල්ලා මෙතනින් මමයට සැලසුම් හදන්නේ නෝතබා එහෙම නැත්නම් තාරාතිරම් මැනින්න කියන මාන්නයට ඉඩ නොතබා. ඒකම මට මේ විනෝඩ අර්ග කරන්න තිබුණා හොඳයි මේක තිබුණා හොඳයි කියලා එන තෘෂ්ණාවට ඉඩ නොතබා. දැන් මම මධ්‍යම ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා තියෙනවා. මට තියෙනවද පෙරකඩ පිනක්? මට තියෙනවද පෞරුෂත්වයක්? මට තියෙනවද මම මෙතෙන් ආපු ගම මෙතෙක් ආපු ගමන කරන ගෞරවයක්? මට තියෙනවද බුද්ධ ගෞරවයක්? මට තියෙනවද ධම්ම ගෞරවයක්? සංඝ ගෞරවයක්? සීලයක් ආදී වශයෙන්. එහෙමනම් මට අනිත් තව එක චිත්තක්ෂණයක් නිවි කියලා දේවා. මේ කාය විවේකේ පවතිවා. චිත්ත විවේකේ පවතිවා. උපදීවිකේ පවතිවා කියලා ඒකටම යෙදී ගත කරනවා නම් ඒ ඒ ප්‍රයත්නයේ තියෙන යෝනිසෝමනසිකාරය කියලා. නෝනේ සල්කා බැලීම කියලා. ඉතින් යෝනිසෝමනසිකාරය කියන පදේ සාමාන්‍ය සිංහල පරිවර්තනය කරන්නේ යෝනිසෝමනසිකාරය කියලා. නමුත් ඔය කටපුඩුගේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේක වයිස් රිෆ්ලෙක්ෂන් නෙවෙයි රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා. අපි මේකේ කල්පව කරපො නැති තාලයකට විප්ලවීය විදිහට අපේ හිත කොච්චර දෝ කෑදරකම් කතා කරද්දී අපේ හිත කොච්චරකම් තානමාන කතා කරද්දී අපේ හිත කොච්චරකම් මම ගැන කතා කරද්දී ඒ සියල්ලම දොර දාලා අර ලැබිච්ච අදුක්කම සුඛේ චිත්තක්ෂණයක් ඉන්න බලන්න මේ ඉඳ ඉඳ ඉඳ ඉඳ තේරෙන්න පටන් අර ගන්නවා මේ අදුක්කම සුඛ වේදනාව ඉන්නකොට අදුක්කම සුඛ වේදනාව කියලා දන්නවනම් සතයි මේක දන්නේ නැතුව මේක විවිධාංගීකරණය කරන්න ගත්තොත් මේක විචිත්‍ර කරන්න ගත්තොත් මේ ආලවඩන විදිහට ආලවට්ටම් කරන්න පටන් අරගත්තොත් ඕකම කියන්නේ අයෝජිමචකාරය කියලා. ඉතින් මේ මනුස්සයා ලැබෙන සෑම සපකින්ම දුක් කරගන්නවා. සෑම සපකින්ම தත්ත්‍ය සංකීර්ණ කරගන්නවා. தත්ත්‍ය සංකර කරගන්නවා. සංකීලේශ කරගන්නවා. ඉතින් සංසාර වඳුරට ගලිපිය වුණා වගේ හොඳ කැපෙන ගලිපියක් වුණා හැමතැනම අපගන්න. ඒ නිසා ලෝකේ සප කියන්නේ විශේෂම කියනවා මේ නෛර්යානික සද්ධාර්මයේ කියන සප ඔය කාමභෝගී වස්තු වලවත් එහෙම නැත්නම් මේ සුඛෝපභෝගී බාහිර වස්තු වලවත් මේ මේ සැප දුක කියන දෙක පිළිබඳව තියෙන අවබෝධයේදී තමන්ගේ මතිමතාවය. ඒකට ජලපෙන කතාවක් නැත්නම් ජලපෙන අවස්ථාවක් ටිකක් සම්බන්ධ අවස්ථාවක් තියෙනෝනේ මාගන්දිය සර්වචනාසත් එක වෛර බැඳගෙන ඒ කියන්නේ මාගන්දියේ ශරීරයේ තියෙන ලස්සනකම නිසා සර්වචනාංශයට ආවාහ විවාහ කරලා දෙන්න අම්මයි තාත්තයි කතා කරා. අපේ දුවට ගැලපෙන හොඳ හතරියම් පුරුෂයෙක් හම්බුණා කියලා බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ දුවට ආයෙත් කියනවා මේ විවාහ යෝජනා අපි දුන්නේ නැහැ රජමා ගාජරදමත්තර ගමන නමුත් ඔබතුමාට දෙන්න කැමති කැමති. බුදුරජාණන් කියනවා ඔය ගූපිරිච්ච කලයක් පිටින් පිටාර කරා වගේ තියෙන ඔය රූපෙන මගේ දකුණු මාපට ඇඟිල්ලෙන් අත තියන්න ගන්න ඇඟිල්ල කියනත් වටින්නේ. ඒකකොට මාගන්ධය අර මොකද හිතුනේ කියලා මම හිතන කාරක් තියෙනවා. එදා දැනගත්ත වෛරය පස්සේ මෙයා උදේන් රජුණන්ගේ ප්‍රධාන මහේසිකාව වුණාට පස්සේ සරුවචන් වහන්සේ හෝ ශ්‍රී භික්ෂුන් වහන්සේනමක් පින්න පාතේ දකින දකින බාරය. අන්තිම නිග්‍රහ වෙන විදියට ඒ මිනිසුන්ගේ සල්ලි ජීවල මුළු යණයන් තර බණින්න පටන් ගත්තා. ඉතින් මේකෙදී ආනන්ද හම්සර හරි හිත සමාරේ මොකද මේ සර්වඥාන් වහන්සේට මේ හිඟාගෙන කණේවත් කරන්නේ. එනවා අනෙක් ශිෂ්‍යයන්ට බයිනවා සර්වඥාන්ගේ නම කියනවා. ඉතින් ගිහිලා කියනවා ස්වාමීන් වහන්සේ අපි මේ වෙන වීදියකට යන්න නැත්නම් වෙන නුගරකට යන්න කියලා. එතකොට ඉතින් මේ බුදු දහම මොකද ආනන්දිය කියන්නේ කියලා. හරියට දන්නේ නැතුව. අනුනාමයේ කියන ස්වාමීන් වහන්සේ පිළිපාත යන සංඝයාතන මේසයි. නොලැබෙන එක වෙනම කතාවක් කරන හරියට මේ මේ නිඳකල බයි. ඉතින් ඒක පුත්‍රයන්ගේ මාගන්ධයට මොනවක් කියන්නේ නැහැ. ආනන්දහමරණ මොනවක් කියන්නේ නැහැ. අපිට ඇහෙන්න කියන අවුරුදු 2000 කට පස්සේ ඇහෙන්න උදාන ගාතාවක් තියෙනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරංගලේ. පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන කුසෙයෝ පස්සන්නේ. ආනන්දහමරණ දොස් කියනක් නෙවෙයි. බුදුහමෝ කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ අපි ගමේ ඉන්නවා නැත්නම් මේ වගේ ආරණ්‍ය ඉන්නකොට සැප දුක් අපි ස්පර්ශ කරනවා අප කරා පැමිණෙනවා මේ වගේ වෙලාවලට නේවත්තනා නොච පරන්දයි කියන්නේ මේ සත්පුරුෂ ධර්මයේ ආශ්‍රය කරපු ආර්යනෝස් ආශ්‍රය කරපු කෙනා මේ දුක අත්තන මම හටගත්ත කරගත් එකක් කියලා හිතන් යන්නේ නැහැ කවුරු හරි මට කරපු එකක් කියලා හිතන් යන්නේ නැහැ ඒ පැමිණිච්ච දුකට ආත්මයක් හේතු කරන්නේ නැහැ මම කරෝ කාල කන්දමක් නිසා මේ කුණේ කියලා Tamanට හේතු කරගන්නෙත් නැහැ. අනේ අර මීයාගේ තියෙන නැහැවිච්චකම කියලා පරන්දහය පිටකෙනෙකුට හේතු කරගන්නවා. පුසන්ති පස්සාව උපදීපටි. Taman කරා කැමිනේ නැහැ. දේවල් ස්පර්ශ කරන්නේ තම තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට. තම තමන්ගේ මතිමතාන්තර වල හැටියට. තම තමන්ගේ පෞරුෂත්වය හැටියට. කෙලෙස් සහිත දේ කෙනාට රිදෙනවා. හොඳට හිත තනවා වඩාගත්ත කෙනාට උපේක්ෂා සහිත කෙනාට එම රිදෙන්න ඕනේ කමක් නැහැ. ඒ නිසා කරා පැමිණෙන දේවල් උගුස්ම සීතල සැප දුක් ලාභ ප්‍රශංසා කීර්ති මේ සෑම දෙයක්ම ඒ දේවල් බාරපත් වෙන්නේ ඒ පුද්ගලයාගේ චිත්ත tattya අනුව. නිරූපදීන් කියන ප්‍රොසෙසින් පස්සා. කෙනෙක් මේ උපදීන් පිළිබඳව ආශාවන් පිළිබඳව කලම අතහැරලා දාලා නම් ඊට මොන ස්පර්ශෝ ස්පර්ශ කිරීමක් වෙයි කියලා. මේක හරි අමාරුයි ඒ වගේ සමාජික තත්ත්වයක් ඇත්තේදී ඒ කවුරු කොහොම බැරිනා දැනුම බාරගන්නේ තමන්ගේ කෙලෙස් මතින් තමයි. තමන් ළඟ කෙලෙස් නැත්තම් ඒ බැනුම ඇවිල්ලා වදින්න තැනක් නැහැ. බැනුම විතරක් නෙවෙයි ස්තුතියක් විතරයි. ඒක නිසා ඒක ස්තුතියක් හෝ බැනුමක් වෙන්නේ ඒ ලබන පුද්ගලගේ ප්‍රතිචාරය අනුව. ඉතින් අපි අර ලොකු සාමයේ සින කාලේ ලොකු සංසාර අවුරුදු 25ක් වගේ කාලයක් ඒ භාවනා කරලා පස්සේ තද බල විදියට මේ අරණ්‍යයට ඇලි වාසය කරා. මේ වාසය කරන නිසා කවුරක්වත් ආවත් ලොකු සංසාර වැඩි කැමති නැහැ. විශේෂයෙන්ම මන භාවනාන්තරෝ ඇවිල්ලා නිකන් කතා බතා අල්ලාහ සල්ලාහ වෙනකොට හරි වෙහෙසයි. ඉතින් කවුරු හරි භාවනා ගැන කතා කරන්න ආවොත් ඒකත් කිසිම කතා කරලා ඉන්නේ. නමුත් ඔක්කොමලා දැනගත්තා මේ ස්වාමීන් වහන්සේ මේ කතා නොකර ඉන්නේ නොදන්න නිසාවක්වත්. එහෙම නැත්නම් හරක් මරලා පොලිසියෙන් එළවෙන නිසා හැංගිලා ඉන්නවවත්. එහෙම නැත්නම් මොනක්වත් නිසා නෙවෙයි හොඳම මේ ලොකු ඥානයක් කියන එක පස්සේ රාමඤ්ඤනිකායේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇවිල්ලා ඒකම ටික තීන්දුවක් ගත්ත ලොකු ස්වාමීන් වහන්සේට උපාධ්‍යාය තනතුර දෙයි. උපාධ්‍යාය කියන්නේ ඔක්කොටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන වැඩි මහල්ලෙක්. ඒක ඇත්තම ලොකු සංස්ථාවේ වයසයි වස්කාරක් තිබුණා. ඉතින් අපි සංස්කාර වැඩ පිළිවෙලන්නේ ආනන්දිකයි අර්ථ නිසා. ඉතින් පස්සේ ඔක්කොමලා ඒ කාර්යතර බවස්සන් කරලා ලියුමක් කරලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ආත්ම සේවාව ගැන. ගෞරව කිරීමක් වශයෙන් අපි ඒකමතිකව තීන්දුව කරලා දෙනවා මේ ඔබ වහන්සේට අපේ නිකායේ උපාධ්‍යාය සම්පත දෙය. ඔබ වහන්සේක බාර ගන්න කැමතිද නැද්ද කියලා අපිට අනුකම්පා කරලා ලියලා. ලොකු සාහනයගෙන කල්පනා කරලා ලිව්වලු මට මේ වගේ දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකක්ද? මම කිසියම් කෙනෙකුට කියා ගන්න ගියෙත් නෑ මම සම්පූර්ණ කැලේලා හිටියේ. ඉතින් මේ වගේ දඬුවමක් කරන්න ඕනේ ඒ ලාභ සත්කාර කැමති කෙනෙකුට. ඒවා ඉල්ලන කෙනෙකුට. මට එහෙම දඬුවම් කරන්න වටින්නේ. ඊට පස්සේ ලිව්වලු මම දන්නවා ඒ ඔක්කොම කාර්ක සභාව වෙලා එක්කෙනෙකුට ඒකමතික තීන්දුවක් ගන්න බෑ. මොකද ඒ කාර්ක සභාව කියලා කියන්නේ කචල් මණ්ඩල. ඒක ඉඳලා මොනවාක්. මොකද ඒ තරම් උපාධ්‍යාය තනතුරු ඉන්නවල රණ්ඩු කරන විශාල පිරිසක්. ළමකට පගා ගන්නවා. ඒකීදි මේක ගත්ත තීන්දුවට සභා ගෞරවය මම ළඟ තියෙනවා. ඒ නිසා මම බාර ගන්නවා හැබැයි කිසිම උත්සවයකට මම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ තත්ත්වයට කැමති නම් දෙන්න මට දුන්නත් එකයි නැතත් එකයි. දැන් ඊට පස්සේ නිකායට මේක හරි ප්‍රශ්නයක් පස්සේ දුන්නා. දුන්නා මොකද ලෝකසාන්සේ කවදාකවත් නිකාය නම තිබුණොත් ලියුමක් කරන්නේ. ඉතින් මම උපස්ථාන ගියාට පස්සේ ඔන්න ලිමක් අයිලා තිබ්බ බරපතල විදිහට අර සීල් එක ගහලා මේ සීල් එක ගහලා මුද්දර ගොඩක් ගහලා ඊට පස්සේ මම කවදාද ලිමක් අයිලා ඕන්න අර පෙට්ටිය දාන්න මම කව බලන්නේ නෑ ඔය පෙට්ටිය තියෙන්නේ ඒ ඒ ලියුම් විතරයි මොකද මම ගන්නේ හවස් පෙට්ටිය කියලා කවදාකවත් ඒ ලියුම් කරන්නේ ඒක මම ඇයි කියලා නෑ නෑ ඒ ඔක්කොම ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය වැදගත් කටයුතු නමුත් මට වැඩක් නෑ ඔය උපාධ්‍යයන් වාසිකයෙන් ලියුම් මම ගන්නෑ ඉතින් ඒ දීපු සම්මානේ වෙන ඕනම කෙනෙකුට හම්බුනා නම් ඒක ලොකු සැප උපදවන දෙයක් වෙනවා. ලොකු සංසිද්ධි එක සැපක් ආවෙත් නෑ. ඒ වගේම ද්වේෂෙකුත් නෑ. මධ්‍යස්ථ නැතපත. ඒ වගේ බුදුජානක කියන කවුරු ස්තුති කරත් කවුරු දොස් කිව්වත් අපි අර ඉදිරියට පැනලා දක්වන මොන දේ හැටියට තමයි ඒක සැපක් හෝ දුකක් හෝ ස්තුතියක් හෝ ප්‍රශංසාවක් වඩපත් වෙන්නේ. ඒවා පිළිබඳ නොසලන මනසකින් හිතනවා බනින මිනිහට අහති වැඩි. ආගෙන ඉන්න මනසට මොනක්වත් වෙන්නේ. එහෙම නැත්නම් මේ ස්තුති කොච්චර දුන්නත් ඒ මනස බලාපොරොත්තු වෙන ප්‍රතිඋත්තර හම්බෙන්නේ නැහැ ප්‍රතිස්තුතිය හම්බෙන්නේ. ඉතින් මේ දුක පිළිබඳව නැත්නම් දුක චෛතසික පිළිබඳව ඉගෙන ගන්නකොට අපිට ඒ නිසා අපි කවදාවත් අත ගාපු නැති මේ ජීවිතේ නැත්නම් හිතකය නැත්නම් තර්ක ශාස්ත්‍රයේ තියෙන එක දැනකට යනවා ලෝකයේ කොච්චර විසමද අපිට සමහිත පවත්වන්න පුළුවන් මේ වේදනා චෛසිකය පිළිබඳව ඒක ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය ගන්න මේ ගුණයට කියන්නේ තාදී කියලා තාදී කියන්නේ සිංහල දාන්නේ එහෙව් කම කියලා මොන මොන කමද මන්ද මේක තමයි ටාවෝයිසම් කියලා ඔය චීනට පැතිරුනේ ටාවෝයිසම් ඒ කියන්නේ වෙන දෙයකට වෙන්න අරිනවා මිසක කිසිම දෙයක් හොඳ වශයෙන් හෝ නරක වශයෙන් නෑ වෙන දේ කොහොමද කියලා ඉතාමත්ම සංවේදීව බලන්න ඒක තනුව හැසිරෙනවා මිස මේ දේ උනා හොඳයි උනා නරකයි මොකක්ද ඉතින් ඒක නේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වේදනාචෛතික සම්බන්ධව අලත්තං වදි යදිජං සාදු නාලත්තං කුසලාමිති බුදුරජාණන්ස කියනවා ගහක් ළඟට ගිය මිනිස්සේ ඒ ගහේ ගෙඩි තිබුණොත් හොඳයි. නොතිබුණා කියලා මොනවද? ඒත් හොඳයි. ගහට බඩින්නේ, ගහන්නේ. ආන්නේ ඒ වගේ තමයි කියලා කියනවා සාදී උත්තමයන් වහන්සේ. ලැබුණත් හොඳයි. නොලැබුණත් හොඳයි ඒක. ආන්නේ එහෙම ගත කරන කෙනාට කිසි කෙනෙකුට රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්නේ. රිමෝට් කන්ට්‍රෝල් කන්ට්‍රෝල් වෙන්නේ දුක් වේදනා පත්‍ය තණ්හා එක අනිවාර්යයෙන්ම වැඩ කරන එකනට හරියටම දන්න මේකත් මෙලිකොත් මේක මෙහෙම වෙනවා. මේකෙන් තමයි විමුක්තිය ලබන්නේ. තාම තේරෙනවා මේ සැපක් තියෙනවා දුකක් තියෙනවා අදුක්කම සුඛක් තියෙනවා නමුත් එන්නකොටම දන්නවා මේ සැපේ එන්නෙම තණ්හාව අනුසයකට. මේ දුක එන්නෙම පටිඝානුසයකට. මේ දෙක අතරමැද තියෙන අදුක්කම සුඛය හොගාලා එනවා හැම වෙලාවෙම අවිද්‍යාව අනුසය කරගෙන. අන්නේගේ අවිද්‍යාව නැතුව විද්‍යාවෙන් බලලා අනේ මේ අදුක්කම සුඛය හොඳයි අර කම්පන චංච වලට වැඩිය කියලා ඒකට පොදු කරන්නට අර තියෙන උපේක්ෂාව කියලා. ඒ උපේක්ෂාවේ කෙලපමිනිච්චා මේ විදිහට කියනවා තාදී තථාගත තථාගත කියලා කියන්නේ ඒහෙව් tattර පච්චච්ච කෙනා. සර්වචනාංශයට ගිහිව ආමන්ත්‍රණය කරනකොට ගෞතම කෙනමි බුද්ධ නමින් ආමන්ත්‍රණය කරනවා. වික්ෂුන් වහන්සේලා සර්වචනසේ ආමන්ත්‍රණය කරන තථාගත කියනවා. ඒ කියන්නේ දන්නට බුදුහාමුදුරුවෝ එහෙම තත්ත්වයටපත් වුණා. ඒක නිසා මේ වේදනා චෛතසිකයේ කලින් සෙට් කරපු සර්කිට් එකේ නෙවෙයි වැඩ කරන්නේ. බුදුසසුනන්සට ඕන පැත්තකට ඒක හසුර ගන්න පුළුවන්. ඉතින් ඒක අපි භාවනාවේදී කරන්නේ ඉස්සල්ලාම ශක්ති ප්‍රමාණය ඒ සැප දුක දෙක අනුව දුවන හිත ඒවා දීලා පුරුදු කරගන්න. ඒවා දීලා ටිකක් අබ්බැහි කරගන්න. මේ වැඩේට නම්ව ගන්න එපා මේ සංසාරේ කාමයේ පිටියේම කිලෝ රත්නචෝ දුවන ගමනේ අපි පොඩ්ඩක් වෙලාව ගන්න එපා දැන් මේ භාවනා කරන්නයි විවේක ගන්නයි භාවනා මධ්‍යස්ථාන යන්නයි සමතන වඩන්නයි බණ ආන්නයි වැඩ කරගන්න යන්න අපි යම් යම් ඔය තෑගි ටිකක් දෙනවා. දීවර දෙන එක බලාපොරොත්තු නෙමෙයි අපි යන්නේ මෙතන ආවට පස්සේ සරුවචන් වහන්සේ ඒ සපසෝයා යන ගමනේ ඒ සපසෝයන ප්‍රතිපදාවකම තමයි මේකටත් අපි එන්නේ අම්මනේ මොකක් හරි හේතුවක්. ඊට පස්සේ මේන මේ සැපට දුකට සැලෙන ගතිය නැති කිරීමේ වැඩ පිළිවෙලට යෑමේදී ඉස්සල්ලාම හඳුන්වා දෙන්නේ අදුක්කම සුඛය කියන තමයි උපේක්ෂාව කියන ගුණධර්මය. ඒක හරියි තල තුනයි ඒ වගේම හරීම තියාවි. කුප්පනද කියන්නේ. ඒ නිසා සැප හොයන කෙනෙකුට ඒක පේන්නේ වැරදිල්ලක් වැරදිල්ලක් කොම්විල්ලක් නීරස ගතියක් එපා ගතියක් කරන්න දෙයක් නැතිකමට ගෙටාපුවක් විදියට. මොකද හොඳ තලතුණක් කියලා දන්නවා මෙතන තමයි කෙත තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ අදුක්කම සුඛයට නිතර නිතර යන්න හදාගන්න පුළුවන් නම් අදුක්කම සුඛයට සම්පූර්ණ අවදි වෙන්න. මේක මගේ මුළු ජීවිතේ මුළු සංසාරේම මම ලැබපු උතුම්ම උතුම් දායාවේ මේක ශක්තිත ලැබ කෙනෙක් පරදන මිනිඔටුන්නේ උද්දම තියෙන මිනිකොඩලවා මේක රැකගන්න එක මගේ වැඩි ඒක කාටවත් අයිති දෙන්නේ නිසා උපේපුදී ආරක්ෂා කිරීමට කටයුතු කරනකොට ඒ මනුස්සයා තුල කිට්ටුම බහල වෙන ගුණ ධර්මයක කියන ඉන්දිය සංගය. යා හැම ප්‍රයෝගයක්ම ඊට පස්සේ කරන්නේ පුළුවන් තරම් මේ தත්ත්වයට ඇවිල්ලා ඒක අරස කරනවා. ඒ සඳහා බලජ්‍ය පාල කරගන්න. මේක මොන විදිහකින් හරි කැඩුනොත් හොඳටම දන්නවා කාගවත් දෝෂයක් නිසා නෙවෙයි මම ගුණී නොදන්න කොටයි මේක වෙලා තියෙන්නේ. ඒ බලජ්‍ය පාල කිරීමට අර සතිය බොහෝම ආසන්න හේතුව. කොච්චර කියනවද කියනවනම් අපි ඉන් එහාට යන්න ගන්න. ඉන් එහාට කියන දැන කර්මෝට යන්න නම් මේ අදුක්කම සුඛය අපේ හැබෑනි වහන බව මේ ඉදුරන්ට බැඳිලා ගත කරන මේ කාම ලෝකී තන දන දඬුවම් තරක් විදිහට නැත්නම් හිරගයක් විදිහට වදයක් විදිහට ගිනිඋලක් විදිහට තුවාලයක් විදිහට උලක් විදිහට වණයක් විදිහට ගෙඩක් විදිහට gaduwak විදිහට සලකන්නේ ඒ නිසා අපිට එතෙන්දී යනකොට ආව මා සතුනවා කන්නුනා කියන එක නෙවෙයි. මේ තමයි gedara. මේ ඉදරම් පිනවන තැන ආස්වාදයේ හොයන තැන ඇකන පිනවන තැන ඒක කර්ම ඒ කියන්නේ කෙලෙස් උපදන ආකාරය. ඒ නිසා සර්වඥයන් සඳහන් කර තියෙනවා සම්බාධෝ ඝරාවාසෝ අභෝකාසෝ පබ්බජ්ජා. සම්බාධෝ ඝරාවාසෝ රජාපතෝ ඒ ගෘහ වාසයේ තාම සම්බාධසයිසයි රජාපතෝ කියලා කියන හැම තැනම දුවිලි කරවිලා තියෙනවා. අත්ක ගාප ගමන් දුවිලි ඒකට මේ අභ්‍යාව මේ ප්‍රවෘත්තියව ජීවිතේ අතහැරලා ගත කරන ජීවිත අභ්‍යවකාශය වගේ ඒක කිසිම දුවිල්ලක් නැහැ. ඕන තරම් ඕන පැත්තකට පියාඹන්න පුළුවන්. ඒ ඒ හැඟීම ඇති වුණාට පස්සේ ඒ පුදුල දන්නවා මම කවුද ආශ්‍රය කරන්න ඕනේ. මම කොයි වෙලාවට භාවනා කරන්න ඕනේ. භාවනා කරන මම මොකේද බලන්න ඕනේ? ඒ වගේම මොන ආහාර ගත්තොත්ද හොඳ? මොන රූප බැලුවොත්ද හොඳ? මොන බණ ඇහුවොත්ද හොඳ? ඉතින් ඊට පස්සේ මනසට සිද්ධ වෙන සම්පූර්ණ තමන්ගේ අර දින චර්යාව රුචිවන්ත කන්ටික නැවත සකස් කරගන්න. ඒක නිකන් කාඩ් ගන්නකොට නැවත නැවත කාඩ් කොටම අනානා බෙදනවා වගේ අනානා බෙදන බෙදන වාරේ ඒ පුද්ගලයා සෑම දෙයක්ම කරන්නේ ඊට පස්සේ විවේකයේ ධන බහර කරගන්නයි. විවේකයේ තහවුරු කරගන්නයි කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන්. ඒකේ අමාරුම දේ තමයි මේ උපදි විවේකයේ කියන එක. උපදි විවේකයේ කියන එක අර දවුරුත් ප්‍රශ්නයක් අහලා තියෙන විදිහට මේ ප්‍රාර්ථනාවන්ගෙන් තොර වීම තමයි උපදි විවේකය. මොනම විදියෝ ප්‍රාර්ථනාවක් තිබුණොත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ කාගායිෂ්ට වෙන්නේ නැහැ. ඉෂ්ට වේවි කියන පරාර්ථනාවෙන් බලාපොරොත්තු අපි නැවත නැවත සංසාරේ උපදිනවා. ඉතින් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ කිසිම බරහාර බලෝකීම වැඩ පිළිවෙලට යන්න බෑ ප්‍රාර්ථනා නැතුව. අපි යමකට යන්නේ කසකට ගහගන්නේ අසවලදී අසවල් ඒකට මම යන්න ඕන කියලා මේ ඉල්ලයක් පිටවගෙන තමයි යන්නේ. මේ ලෝකෝමලා ජීවිතේ යම් යම් තත්ත්වවලදී ජයගත්තා. ඒක සාමාන්‍ය අර්ථයට වැඩිය උසස් මට්ටමක ඉන්නවා. ඒක කවදාකවත් දෙවියෝ දීක කරන්නේ. තද්ද බල කැසපට ගන්න ප්‍රාර්ථනා පිටුන කරගෙන ගිය එක. ඒ ක්‍රමයේම තමයි පටන් ගන්නකොට භාවනාවට යොදවන්නේ. සංකරගෙන කරගෙන කරගෙන යනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ ප්‍රාර්ථනාවන්ගෙන් දෙවි යනක් කියන ආදිත ආසල් ප්‍රසස් දිහා බලාගෙන ඉන්නකොට ආසල් ප්‍රසස් කියනවා. එන්නේ එන්නේ කියනවා. දන්නවා මේ වැඩේ පටන් ගන්න ප්‍රාර්ථනාව ඕනේ. ප්‍රණීතියක් ඕනේ. එල්ලයක් ඕනේ. එන්න විපස්සනාව කියන්න පුළුවන් ලෝකේ තියෙන එකම ප්‍රතිපදාව යන්න යන්න යන්න යන්න අරමුණ පරිණාමය වෙනවා අනිත් සෑම තැනකම අරමුණ ස්ථිරයි එන්න එන්න අරමුණට ලං වෙනවා මේක වෙන්නේ මොකද්ද එන්න එන්න එන්න අරමුණ පරිණාමයටපත් වෙලා අරමුණ ජීවිතයි ලං වෙන පුද්ගලයෙකුත් නැහැ උගලෙක් හිතියා ඉන්නවා තිබුණා කියන මෝඩකම ඇති ආයි. මේක මුලින්ම කිව්වොත් මම හිතන්නේ ලබන අවුරුද්ද මම ආවට කවුරුත් වෙන එකක් නෑ භාවනාව. අපි ඕගොල්ලෝ ගෙනියන්න හදන්නේ මෙතෙන්දයි කියලා කිව්වොත් එහෙම අපි අම්මේ මේ මොන මල කරදරයක්ද අපි මේ යමක් මෙතෙක් කල ජීවිතයේ මොනවා හරි කුට්ටියක් කඩාගන්නේ. කාර්යය කරන තුරු කාගෙත් පැවතිල්ල මාරෝ බල බලා දීකට කරකිල්ල මේ සෙල්ලම නමුත් මේ විපස්සනා කරනකොට පස්සේ අනිවාර්යයෙන්ම පරිණාමය වෙන අරමුණක් එන්නේ එන්නේ එන්නේ සියුම් වෙන අරමුණක් එන්නේ එන්නේ එන්නේ තුනී භාවයටපත් වෙන අරමුණක් දකිනකොට එහිම යෙදී ගත කරන්න නම් මුල ඉඳලම නිවන කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් තියෙන එකයි ඒ නිසාම සර්වඥාචි කියනවා දිට්ඨිචාන ප්‍රගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමයේ විනීය දේසන් අහිජාතු ගබ්බලෙයන් පුනරේති. නානා ප්‍රකාර දිට්ඨි වලට වැටෙන්නේ නැතුව මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ සතවත් දුකවත් නෙවෙයි අදුක්කම සුඛ. දිට්ඨිචාන ප්‍රගම්ම සීලවා. Taman මේ සීල රකින්නේ කාටවත් කියාපාන්න නෙවෙයි මේ ඔපරේෂන් එක කරන්න ඩිස්ඉන්ෆෙක්ට් කරන්න ඕනේ. ඒ වගේම මේ ගමන යනකොට කාය දුස්සත්ත වචී දුස්සත්ත තියාගෙන හිතා ගන්න බෑ. දිට්ඨි ඥානවගම සීලව දර්ශනයෙන් සම්පන්න. හොඳ දර්ශනයක් තියෙනවනේ රිට්‍රීට් එකක් කරන්න කරන්න භාවනා කරන්න කරන පරියන්කේ සක්මන ලක්ෂණ පරියන්කට යනකොට මේ දර්ශනේ පැහැදිලි වෙන්න ඕනේ. මේ තාදී බවට යනකොට එහෙම නැත්නම් මේ එහෙව බවට යනකොට ඉන්ද ඉන්ද ඉන්ද ඉන්ද අපි වර්තමාන මොහොත 100%ක් පිළිච්ච එකක් බවත් අපි යන්න හදන තැන හීනයක් බවත් ඒක මුලාවක් බවත් ලැබෙනවා නම් තියෙනවා නම් දැන් මෙතන. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු නිසාම මරණ ගිනියන් හරක් ටික වගේ අපි අදගෙන යනවා කෙලස් ටිකේ සංසාරේ. මේකම තමයි අනිත් පැත්තෙන් කියන්නේ සපක් හෝ දුක. නැත්නම් සපට කැමැත්තක් හෝ දුකටක් කැමැත්තක් තියෙන තාක් කල් අපි නාස්කන් හොදාගත්ත හරකේ කරත් එක බැඳගෙන වැඩ ගන්නවා වගේ කාමරාජිනිය කාමරාජ දානිය අපින් බැලමෙහෙවකම් ගන්න. අපිට කවදා හරි භාවනා කරලා එක්ක අදුක්කම සුඛයේට වාංගු වෙලා හෝ එහෙම සැප දුක વિશે උපේක්ෂා වෙලා හෝ පැමිණි දුක් පැනිරහයි කියන දුක පැමිණෙන්නේ මොකද්ද පණිවිඩයක් දෙන්නයි අපි ඒකට සැවෙන එක නෙමෙයි කරන්නේ මේ දුක හැදෙන හැටි. දුකේ යාන්ත්‍රණය දක්වන්න එකයි මනුස්සයර කරන්න පුළුවන් අනිකුත් කිසි කෙනෙකුට කරන්න බැරි දෙය කියලා ඒ පැමිණෙන දුකට ද්වේෂ කරනවා වෙනකොට දුක මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි. මේ දුක මට දෙන්නේ කපනවා, පුච්චනවා, තවනවා, දාවනවා කියලා ඒ දුක අපිව කබලයක දාලා පලහන්නා වගේ ඒ දුක දෙනකොට හරියට අල්ලපු ගෙදර දෙයක් වගේ බලන්න පුළුවන් නම් අපිට කියන්න ඕන දුක්ඛ සත්‍ය පිළිබඳව වෙන පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසු නොවිරු තැනකට යන්න පුළුවන්. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරිසම්ත මාර්ගයේ දුක්ඛ සත්‍ය විස්තර කරන්නේ පීලනට්ටෝ, සංతాපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ. දුක සත්‍යයට වත් වෙනකොට තමයි තේරෙන්නේ පෙළෙන ගතිය. පෙළෙනවා කියලා කියන්නේ කුල්ලට හාල් ටිකක් දාලා පොළනකොට එක හාල් ඇටයකට එක චිත්තක්ෂණ පිළිවෙක වෙන්න දෙන්නේ නැහැ. උඩට ගිහලා පල්ලයට එනකොටම ගහනවා. ආයෙ එනකොටම ගහන්නේ මේක පිළි පිළි පිළි පිළි පිළි පිළි කියන. මුළු සංසාරේ පුරාට එකයි. දොස්තරලා තියෙන ඔය පිළිමයි ලෙඩු තියෙන ඔය පිළිමයි. කවදාකවත් ඔදින්නගේ වෙනසක් නැහැ. ගුරුවරු ශිෂ්‍යව ගත්තාම ගුරුවරයා තියෙන එකම පිළිමයි ශිෂ්‍යය තියෙන එකම පිළිමයි. රජුරෝ රටවැසිය ගත්තා රජුරෝ තියෙන එකම පිළිමයි රට රජේ තියෙන එකම පිළිගන්න. ඔය සමාජ විද්‍යාවේ හෝ ආර්ථිකයෙන් හෝ දේශපාලන පිටකතර පන්ති වේදේ තියෙන තකතිරු ක්‍රම විතරයි. ඉතින් භාවනා කරලා අදුක්කම සුඛේ කියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. ඉතින් නිතරම මොකද්ද කම්පන. ඇහැ නිතරම එක්ක කළු සුදු පාටක් හෝ කළු පාටක් හෝ වර්ණයක් හදාගෙන ඒ නාලියන ගැත්තේ බල බල බල බල ඉන්නවා. කන්ද නිතරම තීරි ගැන ඉතාම සිවුම් තත්ත්වයක් තියෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙන බවට නාසයේ විසින් මොකද්ද සංඥාවක් එක්කලාගෙන කොපිට කරයි. ජීවිත අදුගානේ කෙලවහව. උදාසීන රසයක් විතරම තියෙනවා. කය නියම තැන්පත් කරන විදිහට ඉන්න බවට මම දැන් මෙතන ඉන්නවා කියන එකට මොනවදෝ සංඥාවක් කරනවා. මැරිලා නැහැ කියන්නේ, නිින්ද ගිල්ලා නැහැ කියන්නේ, ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ හිතේ මේ සෑම දෙයක්ම පිළිලක් විතරයි මේක ශක්තිය වල ස්වභාවය. ශක්තිය වලට කවදාකවත් අපත් වෙන්නේ මේවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස විනෝඩ මේ ශක්තිය වලට දක්වාම අඩු කළ බලපුවම පේනවා මොහොතට විපාය පුහාම. ඒක අර දිලිසෙන ග්ලෙයාර් එක උදේ රෑ ඉරපයින් වලට රැපෙන්නේ නිතරම චලන වෙවි, චලන වෙවි, චලන වෙවි පවතී. මේකට කියනවා පීල නට්ටු. සංතාප නට්ටු තවන ගතිය කියනවා. නිතරම පෙරණ ගතිය තවන ගතිය තමයි කියන්නේ. අපි මේ මුළු විද්‍යාවෙම කරේ මුළු දැනුමෙම කරේ මේ තවන ගතිය පෙරණ ගතිය නැති කරන්න උත්සාහ කරා. ඒක කියනවා හරියට මේ වතුරේ තියෙන තෙත ගතිය නැති කරන්න උත්සාහ කරනවා. මොහොතේ රැලි නැති කරන්න උත්සාහ කරනවා වගේ. එහෙම නැත්නම් මේ ලේනගේ වලිගෙන් මොහොතින් ඉඳ හදනවා වගේ. සර්වඥාන්සේ සඳහන් කරනවා මේ ලෝකෙ පිහිටලා තියෙන දුක මතයි දුක්ඛේ ලෝකෝ පතිච්චිතෝ උපදින තාක් උපදින දුකමයි නැති වෙන තාක් නැති වෙන දුකමයි මේක නැති කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක තමයි ඔලවල කම කියලා කියනවා ඒ වෙනුවට බුදුහාම කියනවා මේ තියෙන දුක හැද ගැහෙන්න පුළුවන් මේක තමයි යථාර්ථය කියලා මේක හැද ගැහෙන්න පුළුවන් ඒ මනසට අපි කියනවා තථාගත කියන තාතතාවය කියන මේ තියෙන එක මොන જાතියවත් වෙනස් කරන්න බෑ වෙනස් කෙරුවට ඒක පොඩි චක්‍රයක යන ගමනක් තියෙන්නේ ආභව අනිපත ගන්න. ඒ නිසා මේකට හැඩ ගැහෙන්න පුළුවන්කම ඒකට අවශ්‍ය කරන්නා වූ ඒ පෞරුෂත්වය එහෙම නැත්නම් ඒකට හැඩ ගැහෙන්න පුළුවන්කම ඉස්සලා අපි තේරුම් කරගන්නේ වේදනා චෛතසිකයේ අදුක්කම සුඛේ එනකොට මේකට හැඩ ගැහෙන්න පුළුවන් නම් අපිට ඒකට බාහුව වෙලා සැපේ සාදුකෙන් පොඩි සමුගැනීමක් ගන්න. ඊට පස්සේ මේ අදුක්කම සුඛය පිරිච්චලා කියලා කියන දවසේ. ඒක වෙනම දෙයක් මොකක්ද දාන දෙයක් නෑ. හරිම සම්පත්‍ති කරයි. ඒක සන්තුෂ්ටි කරයි. පිරිච්චලතියක් තියනවා කියන දවසේ තේරෙනවා. අපි යමක් හම්බ කරන්න දඟලන තාක්කල් මේක පැත්තක තියෙන තාක්කල් චිත්ත පීඩාවක්. අසහනය මානසික ආතතිය මේ නැද තියෙන අදුක්කම සුඛය පිළිගත්තට පිළිගත්තට පස්සේ ඒක දී යති සැප උපේන ලද සැප ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා ඒ ක්ෂණ සම්පත්තිය දිගට පවත්වන්න මොනම දෙයක්වත් පිටින් අවශ්‍ය කරන්නේ ඉතින් ඒකට කියන පස්සේ ඒ බුද්ධ ගායක අපි සාමාන්‍ය ලෝකෙට කියන්නේ විවේකී බුද්ධ විද්‍යාව ඒ විවේකී බුද්ධ විද්‍යාව මේ නිවන නෙවෙයි මේක උගාතව නිසාර වෙනවා අදුක්කම සුඛ වේදනාව සර්වචනාංශයේ අර විශේෂයෙන්ම මම හිතන්නේ සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ අදුක්කම සුඛ වේදනාවේදී තියෙන මේ උපේක්ෂාව පිහිටලා තියෙන අවිද්‍යාව. ඒක මේ ඥානන්ද ස්වාමීන් වහන්සේ ධර්මා එක විදිහක දර්ශනයකට අපි පෙත්ත පදිනවා කියලා එකක් තියෙන සීසෝ එක කියලා එකක් තියෙනවා. පොඩි උගිල වාඩි වෙන්නේ සීසෝ එකේ පැති දෙක තමයි සසදුක. ඉතින් අපි හරි කැමැති සීලෝගේ කෙල්ලවරම වාගේ අපිට ඕන උච්ච සැපික සාමාන්‍ය සීලවල සැප හරි. සදුවල කිල්ල වාගේ කොන්දිකේ තමයි. ඉතින් ඒක සැප දුක දෙක. නමුත් පිට හිතවල තියෙන ඉද්ද නැත්නම් පිට මැදට එන්නේ එන්නේ එන්නේ එන්නේ ඊගාර උච්චාවට බහලා අඩු වෙනවා. හැබැයි රිද්මේ තියෙනවා. මැදට එන්නේ එන්නේ එන්නේ රිද්මේ පවතිනවා. තරංග ඒ විදිහට පවතිනකොට තරංගේ ඒ ඉන්ජින පුංචිල. ඇවිල්ලා හරියට ඉද්ද උඩට ආපුවාම පෙත්ත හිතවල කියන ඉද්ද උඩට ආපුවාම එතන අර තරම් ශීඝ්‍ර කම්පන චංචල නැහැ. මේ ඉද්ද අවිද්‍යාව කියලා. ඒක අර ධම්මදින්න තෙන්නාට කියලා කියන්නේ අදුක්කම දුක් වේදනාව දැක ගන්න බැරි ඒක අවිද්‍යානුසේසයි කියලා. අන්නේ අවිද්‍යාව අයින් කරලා මේ කයි විද්‍යාව මේ කයි ප්‍රතිවේදී කරනවා කියලා කියන්නේ වේදේ කියලා කියන්නේ මේකයි. අන්න එතනේ අවිද්‍යාව වයින් කරපුවාම මේ අවිද්‍යාව පිළිතර තියෙන විද්‍යාවට කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ මේ අවිද්‍යාව විද්‍යාවයි තාම ළඟින් ආශ්‍රය කරන දෙයක්. අපිට පේන්නේ මේක සම්පූර්ණ අන්ත දෙක තියෙනවා. ඒ නිසා විද්‍යාව කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දැනගැනීමේ විද්‍යාව කියලා කියනවා. අපි ළඟ තියෙන අඩුපාඩුකම් ටික, අපි ළඟ තියෙන නොදැනීම, අපි ළඟ තියෙන මෝහය, අපි ළඟ තියෙන අන්ධකාරය, අපි ළඟ තියෙන මෝඩකම එතනදී මේක දන්නවනම් මෝඩකම කියලා ඊට වැඩි ඥානයක් ඇති වෙනවා. ඉන් පිට වෙන විද්‍යාවක් නෙකෙන්නේ. ඉන් පිට වෙන ඥානකුත් නෙකෙන්නේ. ඒ නිසා ඒ අදුක්කම සුඛ වේදනාට ගියාට පස්සේ අපි උපේක්ෂාව හඳුනලා දෙනවා. මේ උපේක්ෂාව උපේක්ෂාවක් වෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා. අපිට ඕනේ කාලවට්ටම්. අපිට ඕනේ සුඛභෝගී. අපිට ඕනේ අතිශෝක්තිය. මේ තේරෙගෙම කරන්නේ අර කරලා දාන එක. නිසා මෙතන ගියාට පස්සේ ලැබිච්ච දේ හෝ ලැබිච්ච දේ වශයෙන් තේරුම් ගත්තොත් අපිට තියෙනවා මේක කල් කරව සෑම ප්‍රයත්නයකින්ම මේ දුවාගත්ත කිරි කලයට ගොම කඳුලක් දාන්න තමයි කරලා තියෙන්නේ. එහෙම මේ ලැබිච්ච විවේකය নানা ආකාර හේතු වලින් නැති කරගන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. එහෙම නැත්නම් කියනවා නම් මේ අදුක්කම සුඛ එනකොට ඒක පාළුව කියලා ඒක තනකම කියලා ඒක කම්මැලි කියලා මොනම හරි දෙකින් මේක අවුල් කරන එක තමයි කරලා තියෙන්නේ. ඒක අදුක්කම සුඛය පිළිගැනීමට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඩීලර්නින් ප්‍රොසෙස් එකක්. ඩීකන්ඩිෂනින් කියලා. මේ කන්ඩිෂන් වෙච්ච හිත, තත්ත්වගත වෙච්ච හිත නැත්නම් දන්වයි කියලා හිතාගෙන ඉන්න හිත කරන්නේ මේ අදුක්කම සුඛය හරි දියාරේ. කිසියගේ රසයක් නැහැ. නිසා මොකකින් හරි මේක ආලවට්ටම් කරන්න ආවේ. කරන්න කරන්න ඒක හරියන්නේ නැති වෙනකොට තද වෙහෙසක්, තද චිත්ත පීඩාවක් වෙනවා. ඒ වෙනුවට අදුක්කම සුඛේ තේරුම් ගත්ත දවසේ මුළු ලෝකෙම බයිනවා ඒ පුද්ගලයාට රසය අඳුරන්නේ. දැක්කමක් නැති එකක් පාඩපත් වෙනවා. එහෙම නැත්නම් හැඟීමක් නැතිලා හිටියා. යත් හරි කැමැති හඟුම්බරව අපිත් ඒවට මෙයාට නටනවා නම් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අර උදේ ප්‍රශ්න කරුවා වගේ වැඩි හැඟුම්overline ගත කරන ලෝකෙක සාමිසම ලෝකෙක මේ සමහිත පවත්තන යන්න ගියාට පස්සේ සංවේදනයේ තද්ද බල ප්‍රශ්නයක් තියෙනවා. කොටින්ම කියනොනම් අපේ තර්ක මනසයි ඔය විවේක මනසයි දෙක අතර යුද ප්‍රකාශ කරනවා. ඒක තමයි ඉස්සරහට ඔය සංඥා සම්පිත වෙන්න දෙන්න හදන්නේ. සංඥා ස්කන්ධය තමයි මේ සංවේදනය පිළිබඳව අධිකාරිය පවත්න්නේ. ඒ සංඥා ස්කන්ධය ඒත් එක්ක හැඩගැහෙනවා. හැඩ ගැහිලා වෙනවා නොවුනොත් මේ ඇතුලේ අවබෝධය පටන් ගන්නවා ඉතින් ඒක නිසාම තමයි දන්නේ සර්වඥාන්සේ මේ අවබෝධය ලැබෙනකොට බුදුආතරන් ජනයා කෙනෙක් කුලයා කෙනෙක් ඝනයා කෙනෙක් කුලයා කෙනෙක් වෙනව අර ලැබෙන විවේකයට තන දීලා කටයුතු කරන්න ගියොත් ඒක පදනම් ඒක තහවුරු මේක මන්දි නිදේ එහෙම නැත්නම් ලැබෙන ලැබෙන එක කලවම් කරන්න පටන් ගත්තොත් එතකොට අර ලැබුවට මොකද ඒකේ තැන්පත් වෙන්න ස්ථාවර වෙන්න නැත්නම් සතිය වුණත් ප ဋ ාණ වෙන්න කල්දා. ඒ නිසා මේ ඉන්න කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ සතිය දන්නේ නෑ. ඒ නැත්නම් මේ අනිව උපේලා නෑ කියලා හැම කෙනෙක්ම උපේලා. ඒ ආරක්ෂා කිරීමේදී ඒ ආරක්ෂක යන්ත්‍රය දන්නේ නැති නිසා අපි පෙට්‍රෝල් ටිකක් ගන්න පීලිසයක් උඩ දාලා තිබ්බා. එහාට යන හුලකට මෙහාට යන හුලකට පිහගෙන යනවා. දැන් ඊතර ටිකක් අරගෙන ඒක වහන්න ගන්න තුොත් තියාගත්තා. ඒ නිසා ඉන්දිය සංවරය තමයි මෝදීන් වහනවා. ඉන්ද සමග නැත්තම් අපි කොච්චර උපයවුවත් ඔය හුලඟට පිරෙන්නේ නැහැ. ඒ නිසා හරියට ඒක නිකන් අර අඟුලිමාල දාමරිකයා මාලයක් හදලා කරේ දාගන්න ඉතල මරණ බස්ස මිනියොල ඇඟිලි දැස්යට ගල්ලට තිබ්බා. පස්සේ 10කට ඉච්චා එකතු කරගන්න. අනේ දීලා බලනකොට එක්ක කපුට ගිහිල්ලා. එහෙම නැත්නම් මිල්ලෙක් කාලා බා වඳුරෙක් කාලා. මේ හිවලෙක් කාලා අන්තිමට කොච්චර අමාරුවෙන් මිනිමරුවත් ඒක ආරසා කරගන්න බැරි නම් පහුවෙන්ද බලනකොට ළමද ඒක හරි ගඳයි. මිනි කුණය අර ලේ නරක වෙන ගඳ නිසා යා ළඟ තියාගෙන කැමතිද? අන්තිමට කරගන්න දෙයක් නැතුවට කල්පටක් කරගෙන හන්තිව කරගෙන අමුදලා කරේ දාගත්තා මරණයක නෙවෙයි දක්ෂකම මේක එකතු කරගන්න කියලා. මේ විදිහට තමයි සම්මතක් කරේ ඊට ඉස්සෙල්ලා බර ගානක් මාර්ගය. ඊට පස්සේ තමයි නම පාට බැලුනේ අඟුලි මාර්ගය. ඒ නිසා යෝගාවචරණයේ විවේකය එතන මේ ආදුක්කම සුඛයේ තේරුම් ගත්ත දවසේම යෝගාවචර නමකට බැඳෙනවා යෝගාවචරය. එතකන් නිකන් ඔය මේක යාදෙන්නේ එදාට තමයි මේ සර්වඥාන්සේ මේ විවේකයට බරව නැත්නම් විවේකෙත් නැඹුරු කරලා මේ ධර්ම දේශනා කරා කියන එකේ තේරුම් ගන්න පටන් ගන්න කාය කායන පස්සනාවේදී රූප ධර්මයන්ගෙන් ලබන විවේකය නැත්නම් පස්සම්බයන කාය සංකාරා ලැබිච්ච ඇත්ත සෑහෙන ධනක් ඇත්තට මම අරණ්‍ය වාසී ගත කරන සංජානනමක් විදිහට මට පුදුම හිතෙනවා කොහොමද මේ මිනිස්සු මේක මේ තාක්ෂණික අවබෝධ කරගත්තේ කියලා. දානකට කාටි බල ජීවිත ගත කරන රාජධානි වල අගනගරවල ජීවත් වෙන ඇත්තෝ ඒ කය තැම්පත් වෙන හැටි දන්නවා. ඒක නිකන් උත්සාහ කළා. නමුත් ඒක දිගට පවත්වාගෙන යෑම සඳහා කුමක් කළ යුතුද? මේක දියුණුවක්ද නැද්ද කියන ප්‍රශ්නේදී ආය මේක සැකයට පුරුදු වෙනවා. ඒ මොකද මේ අදුක්කම සුඛ වේදනාව කියන එක නිර්වචනය කරගන්න ගන්න. ඒ වගේම අදුක්කම සුඛ වේදනාවට සමාදන් වෙන්න ගන්න. එළඹ වාසිය කරන්න ගන්න. ඒකේ තියෙන පිරිච්ච ගතිය, ඒකේ තියෙන සම්පatti කරගතිය අපේ පොත්පත්වල නැහැ. සාසනයෙන් තොර පොත්පත්වල තියෙන ඒක ඒක වෙනුවට කොහොම හරි අපලබන කතාවක්. ඒක නිසා මේක භාවනා කරන අතර ආර්යයන් වහන්සේලා අතර සත්පුරුෂයන් අතර යන භාෂා ශාස්ත්‍රයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ සංනිවේදනයක් නෙවෙයි. මේකට ඇත්තටම මේක අපි දිනු කරන ආවෝ මේ තර්ක මනසක් කියන්නේ. නමුත් කොයි જાතියෙන් කවුරු හිංස කරා අනවිද කරා මේ හරවතන්ද පෙන්ලා දීලා තියෙනවා මේක මානවයට අයිති ජම්මා ජම්මයෙන්ම අයිති වෙච්ච ශක්තියක්. මෙන්න මේක අගය කරපු දවසට ඒ කියන්නේ වේදය හරහා වේදනාව කියන চৈতසික වැඩ කරන හැටි දැනගැනීමේ වේදය හරහා ප්‍රතිවේදය බොහෝම ලේසි වෙන්නේ අර කඟ දිගේ ඉහළට තියෙන ගතිය. ඒකට තද පෞෂත්වයක් ඕනේ. ඒකට තද අත්තරදි රාශියක් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ අත්තරදි රාශියක් වල අනුකම්පා කරපු Tamanට වැඩි ජීවනයක් අසුරු කරන්න ඕනේ. ඒ වගේම මේක උත්සාහ කරලා කරලා කරලා Tamanගෙම අත්දැකීම් ටිකක් එකතු වෙන්න ඕනේ. ඒක තියෙන ඉස්සරහට යනකොට යනකොට ඒක නිකම්ම මේ ගැනීම තමයි සිද්ධ වෙන්න පටන් ගන්නවා. අර පළවෙනි වතාවට සතර දුකට සමම අත සම හිත. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකරන හිත කිව්වහම හරි අමාරුයක සංවේදනය කරන්නේ. ඒක නිසා මේ සතිය උගන්වනකොට ඉතර ගැඹුරට ගෙනියන්නේ නැතුව වෙස්ටගේ කියලා දෙන්නේ සතියට දෙන අර්ථකථනයක් choiceless awareness කියලා. නැත්නම් තෝරන්නේ නැහැ දුක අයින් කරන්නේ නැහැ choiceless awareness. එහෙම නැත්නම් කියනවා evenly suspended attention කියලා. හරි ගියත් වැරදුනත්, දිනුවත්, වැරදුනත්, සැප වුණත්, දුක් වුණත් ඒකට සමානව බලා සිටින ශක්තිය උත්කෘෂ්ඨ සතිය. ඒකට වෙන ප්‍රශ්න ගොඩාක් ලියවෙනවා මම දන්නේ. ඒ ප්‍රශ්න සෑගෙමම තියෙන්නේ මේ මාන්නේ. මනින ගතිය මේක හරියද වැරදිද? ඉස්සරහට යන පසද. ඔය කොයියට ගියාමකෝ? සතියෙන් බලනකොට කොහෙද ගියාමද? කොහෙද ගියත් අපි මේ කරන්නේ ලාභය සත්කාරය සඳහා සම්මානය ඇති ලෝකය සඳහා නෙවෙයි ආර්යපරිය හිමියන්ට. ඒ නිසා මේ ගමනේ ගිහින වරදින්න දෙයක් නැහැ. හැබැයි වරදින්න දෙයක් නැති වෙන්නේ අර දර්ශනය, දෘෂ්ටිය හරියන්න හරියන්න කරන්නේ. ඒ අති මන්න ආර්ථිකම අධිරාජ්‍යවාදී ක්‍රමයක් නේ. භවනා කියන්නේ හරියන එකට හරියනවා නැති වෙන එකට පලාතකට එන්න හම්බ වෙන්නේ හැමදාම නන්නත්තා වෙනවා අයාලේ යනවා. ඒක නිසා හයිය හති කියනවා. පුළුවන් වෙලාවේ මේ පරිශීලනය කරලා මේ ශික්ෂණය, ආර්ය ශික්ෂණය, සත්පුරුෂ ශික්ෂණය ලැබලා තිබුණා. අපි ඉඳ වෙනකොට වේදනාවල් කුසල ගන්න බැරි තත්ත්වයට එනකොට, වයසට යනකොට, මරණ වේදනාව වෙනකොට අපි ළඟ යම් ප්‍රමාණයක් ආයුධ උපකරණ තියෙනවා. පුළුවන්. මේ වේදනාවේදී එන වේදනාවල් වේදනාවකදී එන දෙඩකදී එන උක්කරකදී එන වේදනාවල් වගේ තියෙද්දි පර්යායයේදී මේක දැක බලාගන්න. එහෙම නැත්නම් වයස් දෙකilla කිසිම ඉඳුරෙක් Tamanට ඕන නැති ඕනකට හැසිරෙන්නේ නැතුව වම බලනකොට දකුණු දෙයි. වම තියන්න හදනකොට දකුණ යනවා. ওই විදිහට යන වෙලාවක ආන්නේ ඒ වටේ ඇඟ නලියනකොට මේ හොඳට හයියත් තියෙදි ඇඟෝ දෙල්ලම් කරනවා. මේ තමයි මේ ඉස්සරහට යන පාර පෙන්වන්න කියලා හොඳට ඒක සත්‍යයට යට කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මෙහෙම ඉඳලා හුස්ම නැතිව ඉන්න මරෙයිද දන්නේ කියලා හිතනවා. නොමරිච්චාවි කියලා. ඒකත් මම සත්‍යයට කරන්න ඕනේ කියලා කිය දෙනා නම් ඒ දෙයට වෙනකොට වයසට යනකොට මරණයට යනකොට ඒක පිළිබඳව ලෑස්ති වෙලා ගිය කප්පතියට වගේ මෝඩ දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නැති වුණා තියෙන අඩුම කඩම ප්‍රමාණය හැටියට සමන්ට අනාවරා ගන්න පුළුවන්. යැපෙන්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා ඒකදී අර කායනපසනාවට වඩා කායනපසනාව ගොඩක් වෙලාට සමථයට තව විදර්ශනාවට සමථේ උදව් කරනවා. වේදනානුපස්සනාන කිරීම සමතයක් නෑ. ඇත්තම සමතේ කඩලයක්. තිබුණ හිතේ කියන එකලස කඩලයක්. මොකද මා ඡන්ද පරිසු විදියට වේදනාවක් මොකට සැපපව කරදර කරනවා. මේක සත්‍යයට යට කරගන්න පුළුවන් නම් හොඳටම තේරෙනවා මේ වේදනානුපස්සනාව යනකොට මේ වැඩි මේ ධර්ම මේ පරිේශණය නම් අපි කවදාකවත් කරලා කරලා මෙච්චර ඉස්සරහට ගිහිල්ලක් නැහැ. ඒ නිසා අපට උපදේශ ලබා ගන්න කියන පිළිසි තාමත්ම සුළුයි. මුත්තම උපදේශ තමයි තමන්ගේම පෞද්ගලික අත්දැකීමයි. තමන්ගේම මේ ට්‍රයිලන්ජර් කියනා වගේ කරලා බලපටකෙම තමයි ඉන්නේ. ඒක නිසා වේදනානුපස්සන භාවනාව කායපසනාට වැඩිය උතුම් තැනක් ගන්න බොහොම තීරණාත්මකයි. ඒ නිසා පුළුවන් තරම් මතක තියාගන්න ඕනේ විපස්සනා භාවනා කරනකොට වේදනාවක් ආවනම් මම මෙතනදී කියන දුක් වේදනාවක් ආවනම් සිත දෙවිදෝ මෙත වැඩියා කියලා හිතාගන්න. ඒක මග ඇරියා නම් ඒ කියන්නේ ආයේ සංසාරයක් උපදිනවා. කවදා හරි මේ වේදනාව වෙනකන් සංසාරي ඉඳේ. ඒ සාපමෙන් දුක් පැනිරහයි කියලා මේ දුක විනිවිදලා අදුගාණ්‍ය ආනාපාන සතිය මාර්ගයේ එවතන අදුක්කම සුඛේ මාර්ගයේ එහෙම නැත්නම් සතිය මාර්ගයේ ඒක විනිවිදින தත්ත්වෙ එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. දරා සිටීමේ මේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩි වෙනවා නම් ඉතින් ඒක හොඳ උපමානයක් වෙනවා අපි ඉස්සරහට යන්නේ පතර යන්නේ. ඉතින් ඒ ඒ දැනුමින් ඒ චින්තාමය ඥානය ලැබෙන ශක්තිය නිසා මේ කරගෙන යන වැඩේ තවදුරටත් ධෛර්යයෙන් ශක්තියෙන් බලයෙන් යුක්තව කරගෙන යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මම මෙතනින් නැවත කරනවා සිල් දිනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. වෙලා තියෙන්නේ. ඒකම කුරුප්පටි ආරාධනා කරනවා. සාපදේශනාගේ මාවේ වාගේ දවසේකට කටකිරීම සටහන් කරන්න ඉස්සෙල්ලා සුවේති කෙනෙකු ප්‍රශ්න කරේ පැහැදිලි කරගatiya යුතු ප්‍රශ්න මොනවාද කියනවනම් තත්ත්ව සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න. නැත්තම් කට්ටිය හොල්මන්ද සංඛාර කොලත් ඇරියවලු මම හිතන්නේ අමුදෙක් බණ අහලා තියෙන නිසා මේක ඉස්ලාම අහනවානේ ඉතින් එකම දේ තමයි ස්වාමීන් වහන්සේ මට තේරුම් කරගන්න නම් මට තේරෙන්නේ මේ වැඩේ සම්මික්‍රම පෞරුෂය වෙනස් කරන දෙයක් නයි එන්නේ පොළොවක් කියලක් හොයාගෙන නෙවෙයි. තුචර්තුකම් වෙනස් කරනවා. ඒකම කියන්නේ පෞල් සත්‍ය වෙනස් කිරීම. කියන්නේ අධ්‍යයතම අත දාලා අපි මේක කරන්නේ. පෞල් සත්‍ය ආලවට්ටම් කරපේකනේ කරේ. දැන් නෑ. දැන් කාඩ් කොටම සම්පූර්ණයෙන්ම බෙදලා open transaction partner close lags. කිලින්ම කියලා ගහන්නේ. ඒ නිසා අපි මේ බැක්ලෑෂ් එකක් නෑ. ආ එකතු වෙන මේ මොකද කියන්නේ. බැක්ලොග් එකක් නෑ. එතන එතන එතන එතන එනින දේ දීන් කර ගන්න දීන් කරන යන නිසා ආය කාටක උත්තර බඳින්න දෙයක්වත් නැහැ. අනේ මේට වැඩි බරපතල දෙයක් වෙයිද කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. මාරයට කියන්නේ ඔබ බෝලේකම් මම බැට් කරා. ඔබට උනා ස්ක්‍රූ බෝලේකම් නැත්නම් බවුන්සර් එකක්ම් සයි බෝල් මොනවා ආවත් මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාවක්. පුළු පුළුවන් වෙලා නෑ ළඟන පුළුවන් වෙලා ඇති. කියලා දෙලින්ම මැච් එකට බහිඳලා තියෙනවා. පෞරුෂත්ව වෙනස් කරනවත් වැඩිය පෞරුෂත්වය නැති කරලම දාන්න. ආයේ ගෙදර ගෙනියන්න මොකක්වත් නැහැ. ඉතින් පෙට්‍රල් ටිකක් පාවිච්චි කරන වෙනවා වගේ ඉතුරු වෙන දෙයක් නෑ. කොහොම පතුරු ගහලා පතුරු ගහලා කෙහෙල් ගහ පතුරු ගහ වගේ ලුණු ගෙඩිය පොතු වැඩියා වගේ මේකේ ගෙනියන්න මදයක් නැහැ කියන එක තමයි නැතුව ගියොත් තමයි අදුක්කම සුඛයට අවදි වෙන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙනවා නම් අපි ක්‍රමසහ විදි ඇති කරගන්නවා කොහොම හරි සපක් වෙයි. සක්කාය දිට්ඨිය කියන ප්‍රයෝගයෙන් තමයි අපි හොයන්නේ. ඒ නිසා යම් වෙලාවක මේ අදුක්කම සුඛය නිවන නෙවෙයි. ඒකට යන පෙතට ආවට පස්සේ ප්‍රයෝග කිනින නතර කරලා මේක තමයි මට අවබෝධ කරගන්න තියෙන මේක තමයි මගේ හැබෑ නිවන. මට බැරිද මේකට සමාදම් මට මේක බැරිද මේකට එළඹ වාසය කරන්න. එහෙනම් මේකට අවදි වෙන්න කියලා කටයුතු කෙරුවොත් ඒක ඇත්තටම ඒ පුද්ගලයාගේ දර්ශනයේ පෙර දැක්ක වෙනසක් පමණයි. එහෙම නැතුව වෙන මොනවාක්වත් අන්විලාවක් වෙන මොනවාක්වත් වෙලා නැහැ. ඒ දර්ශනය කවදාහක්වත් මේ අත්දැකීමෙන් තොරව පොත් කියවලා නැත්නම් කාගේ හරි ආශිර්වාදයෙන් එහෙම නැත්නම් පෙර දාන ආදී පින්කම් කරලා එහෙම නැත්නම් මොනවද කියනවා තමයි මේ මේ වැඩේ කෙලින්ම ඍජු අත්දැකීම තමයි ඒ නිසා කාම ලෝකයේ තියෙන සැපේට බුදුචානන්සේ පාවිච්චි කරන්නේ ආනිස සුඛය කියලා මෙතන ඉස්ලාමතාවට නිවන නොවුනට නිරාමිස සුඛය රූප ශබ්ද ගන්ධ රස වලින් සමුගත්ත ඇහෙන් කනේ නිවෙන් දාසේ සමුගත්ත මොකද්දෝ පිළිච්ච ගැතියක් තියෙනවා. මේක මෙතන පටල වුණාට පස්සේ මෙතන තාවර වුණාට පස්සේ තමයි අවේදිත සුඛය කියන්නේ නිවනට යන්න සුදුසු ගන්නපයි. මේක තහවුරු කරගන්න ඉතින් හරියට. මේක කියන්නේ නිකන් අර පිනුම් තටාකේ ඩයිවිං බෝඩ් එකේ කෙලවනවා. ඉතින් ගියාට පස්සේ තමයි පිනුම් තටාකට පයින් පුළුවන්. නිසා දැන් ඉන්නේ ඒ දැල්ලේ අන්තිම දැල්ලට ගිහිල්ලා තියෙන්නේ ඒක මහ ලොකු මේ අපි එකකල් ජීවිතේදී අපේ වස්තු භෝගදී අපේ දූ දරුවන්දී අපේ ජයග්‍රහණදී අපල දේවල් පිළිබඳව සම්පූර්ණ වෙනස් දෘෂ්ටි කෝණයක් වෙනවා ඒ කොමියුනිකේට් කරන්න අමාරුයි ඒක පිළිගන්න පිළිස්සු නැහැ සමාජයේ මොකද සමාජයේ තියෙන්නේ එක් අන්ත භාගයේ ගාමීව සතසෝ යන ගමන ඒ නිසා ඒ ඒ දෙයක් කතා කරනකොට එකඟ වෙන්නේ ඒ ඒකේ තේරුම් ගන්න මිනිස්සු මතින් අපේ සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද ආර්යනාංශේ කවුද කියන එක තේරුම් ගන්න. එහෙම නැතුව අපිට අභියෝග කරන්න බෑ බොහෝ කල් ඇසුරින් අල්ලත හැකි නොසලින සුළු මනසක් ඒ වගේම අනුන්ට කවදාකවත් එහෙම කම්පනය චංචලයක් නොදෙන ඒකයි තුල තේරෙන සත්පුරුෂ ගතිය. ඒකට ගොඩක් වචන ඔය සර්වඥයන්ට පාවිච්චි කරනවා පාන්දි පණ්ඩිතයයි කියලා කියනවා සත්පුරුෂයයි කියලා කියනවා ආර්යයන් වහන්සේ කියනවා බහුණයි කියන වචනයක් පාවිච්චි කරනවා මේ මේ කලාව ගන්න මනුස්සය. ඒ මනුස්සයා කොයි වෙලාවෙ වැළුවත් ඒක නිකන් අවකාල උපමාවක් විදිහට කියනවා හොඳම කාර්යයක තියෙන ෂොකක් සබරිපා. සස්පෙන්ෂන් එක. මොන ෂොක් එකක් ආවත් පැසෙන්ජර්ට තේරෙන්න ආරින්න. ඒ තරම් හොඳට වලක වැටුණා ඒ ෂොක් එක අරගන්නවා මගියට තේරෙන්නේ. මුද සස්පෙන්ෂන් තියෙන කාලේ ඔහෙන ගණන්. ඉස්සර වගේ මහින්දර කාර් වගේ ට්‍රැක්ටර් එකේ මොනම සස්පෙන්ෂන් එකක් නැහැ. ට්‍රැක්ටර් එකේ එහෙම තියෙනවා ඉඳ ගන්න සීට් එකේ පොඩි ස්ක්‍රීන් එකක් තියෙනවා ඉස්සරහ. කිසිම මේ ස්ක්‍රීන් සිස්ටම් නැහැ ට්‍රැක්ටර් කියලා කියන්නේ. ට්‍රක් එකම තමයි තියෙන්නේ. ඒ නිසා ඒකේ ගියොත් එහෙම මොකුත් නැහැ වුණා හැදෙනවා. අලු ඩඩ බඩ ඩඩ බඩ ඩඩ බඩ ඩඩ බඩ ඒ සම්පූර්ණ ෂොක් එක දෙනවානේ. මේ හුඟක් අනිත් ඒවා නුනා ඔය මේ මේක බැකෝයන්තර වුණත් ඇත්තේ නැහැ. ඉතින් පොඩි ඉඳගන්නේ සීට් එක කුෂන් එක විතරයි. අනික හැම වාහනයකම තියෙන ප්‍රශ්නේ තමයි ඒ රථය කියලා ගන්න මේ මොකක්ද ඒකට කියන්නේ කැබින් එක ඒක එන්ජින් එක හයි කරලා තියෙන මවුන්ට් එකේදී දෙක කෙලින්ම ශක්තිය සම්ප්‍රේෂණය කරන්නේ නැති වෙන්න හදනවා. මේකෙන කම්පැනි කෙලින්ම මේ රථයේ සම්ප්‍රේෂණය නැහැ යන මිනිහට හැම වෙලාවෙම පෙරේ. එන්නද තියෙන වාහන වල තියෙන සස්පෙන්ෂන් වලට මේ සොකත්සෝප සිස්ටම් එකට පුදුම විදියට උපක්‍රම වෙනවා බුදුජානනාංශයේ කියන විදියට මේ මේ ලෝ අස්තෝක ධර්මයේ කම්පා නොවන උපේක්ෂාව තමයි මැදට දාන්නේ. ඒක එක්කෙනෙක් ළඟවත් නැත්තේ. උගදෙනෙක් කියන්නේ ඒක බය අඩුකමක් කියලා. උපේක්ෂාව කියලා කියන්නේ නෝන්ජල්කමක්, බය අඩුකමක්, නැත්නම් මේ කරාරින ගතිය වැඩ පෙන්වන්න ගන්න හිත තියෙන කතියි. අඩු පෙන්වන්න මේකට මායයි කියන්නේ ඌට අහුවෙලා එදා බය අද නෝන්ජල් තව ගොඩක් වචන තියෙනවා බજાર කියලා. සංඥාන්ත දැන් අර භාවනා කරනකොට ඇහෙට රූප පේනවා ශබ්ද කයට ඇහෙනවා වගේ දැනෙන ඒක ඉතින් මොන දෙන්නේ කොහොමද සාමාන්‍යයෙන් මේවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන දෙයකට උත්තර දෙන්න ඕන කරන්නේ මොකද මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ මට කියාගත්ත ගමන් මම බැලුවා මම ඒකෙන් කර්ම රැස් කරන චේතනා පහල කරනවා අපි කරලා තියෙන්නේ ඒක නිකන් අපි කොල්ල කොස් කබන් දෙසලා ඉතින් ටිකක් ආගනම් පටන් ගන්නවා කෝල්ලක නැලෙන එකක් නේ පොතේ දාලා පටන් ගත්තට පස්සේ ලේසි කරලා ග්‍රීසකයි කියලා පහුගිය දවස්වල ලංකාවේ එන්න කතා කරලා ගන්නවා. ඌ අල්ලන්න බැරුව හැමතැනම ග්‍රීස් වගේ. අනිවාර්යයෙන් ග්‍රීසක කරගන්න. මොන වැවිලා කොක්ක ඉල්ලන්න හැදුවා ඒක හැදෙනවා. ඒක ලේසි නෑ හැබැයි මුතුම ත්‍රිල් එකක් තියෙනවා. නානා ප්‍රකාර ස්තුති පත්‍ර අරගෙන යනවා නානා ප්‍රවිදිත සංගණන වල බනිනවා ඊළඟ ඔය තරහ වෙනත් හොඳ නෑ මූණ අට කරගෙන ඔය බලන්නේ ඉඳලා ඉන්නේ ආ හොඳයි <laughs> ඒ මිනිස්සු දිහා බලනකොට නැසට කරකොල තැරි වගේ දැන් මොනවා වුණාද බැන්න ස්තුති කරා ඉතර ආහුන් කෙනෙක් ආවට ආහුන් කෙනෙකුට මේ ස්ථානේ හදවතට විශාල වැස්සියක් හදලා දෙන මිනිස්සු. ඉතින් ඊට පස්සේ දවසක් ඇවිල්ලා බලනකොට ඒ ආමතුරු විසිටර්ස්ලත් එක්ක එන කතාව. ඊට පස්සේ කවලු ස්වාමීන් වහන්සේ මම තමයි අර වැස්සිය හැදුවේ කියලා. හා හොඳයි කියලා. සාතියක් කරගෙන ගානට මතක නැද්ද ඒක? මාර භාවනයේ වැස්සිය හැදුවේ. හා හොඳයි කියලා. ඉතින් වැඩිම කතා කරනකොට කියනවලු ස්වාමීන් වහන්සේ මතක නැති වෙලා දන්නේ මට ගණන් ගන්නත් එමාව. මම අර වැඩි කියලා ඇතුලට. හරි උපස්සේ මචං වැඩි කියලා ඇතුලට ඉතින් මම මොකද කරන්නේ කියලා. එහෙමත් අහන්න නැතුව ඉන්නවනම් ඒ ධර්මයට හොඳයි. මොකද ලෝකයා වැඩ කරන්නේම අර හැරෙකමද? ඒ නිසා අපි දැනගන්න ඕනේ වැඩේ කරාද කිසිම පාරක් කිය පාරක් අපුව නැති විදිහට වැඩේ කරන්න වැඩි වෙනවා. එතකොට තමයි අපි කර්ම රැස් කරන්නේ. වැඩේ එතන ඉවරයි. ආයේදී හොඳක් නරකක් අද්භූත ගන්න කියන අනග්‍රහිත චිත්තෝ දානන්දී. දීපු දේ පිළිවදායි ගහිත හිතක් නැහැ. මේක දීලා දාන. ආයෙ සම්බන ගන්න සම්බන කරපම් බැදගෙන ගන්න බැදගෙන කරපම් මට ඕන උනේ ලෝභෙ නැති කරන්න මම දුන්නා ඉවරයි. ආන්නේ වගේ අපතරා ගන්නේ ස්තුති අනුකරා ගන්නේ නෝය චිත්ත රූප ශබ්ද කොයි එකාවත් ඒකට කියනවා මේ concept එකක් තියෙනවා ගෙහිමියා ගේ මැද අවදීන් කියලා. බැඳීමියා ගේම ලවජින් කියලා කියන්නේ <clears throat> මේ හෝල් එකේ නා අතරින් ඇක්සස් තියෙනවා මෙතනින් ඇක්සස් තියෙනවා මෙතනින් ඇක්සස් තියෙනවා. ඒ නිසා මේ විශාලගේ දකින්න බැරි නම් කරන්න දින ආරාධ්‍ය විත්තු පුටුවක් තියාගෙන ඉන්නකන් බලන්න එකයි තියෙන්නේ. මෙහෙමුත් වෙන්න පුළුවන් කට්ටිය මෙහෙමුත් වෙන්න පුළුවන් මෙහෙමුත් වෙන්න පුළුවන්. ඔය සමානට හොරු වෙන්න පුළුවන් වහලෙ. කොහෙන් ආවත් මේ මනුස්සයා නැගිටින්නේ ආසලින්. කවුරුත් ආපුවාම ඉස්සරහට යන්නේ නැහැ පෙරමරම. එපා කියන්නේ ඇන්නේ නැහැ. කවදාකම බලائیں۔ ඒ නිසා කාටවත් සැලසුම් කරන්න අමාරුයි මේ මිනිස්සු අවදීන් ඉන්න ප්‍රතික්‍රියා කරන්නේ. ඒ නිසා හොරෙක්වවත් උරාට හිතා ගන්න බෑ මේ ප්ලෑන් එක වැඩ කරන්න බෑ මොකද දැන් බලාගෙන ඉන්න ප්‍රතික්‍රියා කරන්නේ. ඒක තමයි සතිය ස්වરૂපයේ එන්නේ එකට කඩාපැන්නොත් මේ පැත්තෙන් කවුරුද ඇවිල්ලා ඒකට මේ මත ප්‍රතික්‍රියා කළා මෙතෙන් ඉතත් අර හොරෙන් ඇවිල්ලා අර හොරෙන් ඇවිල්ලා හොරකම් කරන්න යන්න පුළුවන්. මේකෙන් ඇවිල්ලා හොරකම් කරන්න යන්න පුළුවන්. ඒක කියන්නේ දෙහිණියා මේ මත අවදි. හැමදේම දකිනවා ඒක බුදුසසුන වහන්සේ කියන්නේ ඇත්තක් තියෙනවොත් අන්ධෙක් වගේ හිටපන්. කන්නක් තියෙනවොත් බීරෙක් වගේ හිටපන්. ජන්ම තිබුණාට නෝන්චලෙක් වගේ දන්නති කෙනෙක් වගේ හිටපන්. ඒ නැත්නම් ශක්තිය තිබුණාට පණන් පණන් කෙනෙක් වගේ හිටපන්. ඒක පේන්නේ නිකන් හරියට අර හැකියාවන් වලට නිග්‍රහ කරනවා. මේක තමයි ලොකුම හැකියාව. සෙන් මාස්ටර් කෙනෙක් බුදියට. කුටියට බුදියනකොට හොරෙක් කවුරු ගියත්. ඉදොර යනකොට මාස්ටර් දැනගත්තා. මාස්ටර් අර විදියටම බුදියගෙන එහා පැත්තට දැන් බුදිය. හොරා ඇවිල්ලා හද්ද නොකර බැලුවලු ගිනියට මොනවද කියන්නේ. මාස්ටර් උදානවා. ගිනියට මොකුත් නැහැ. කුටියේ ඇත්තට බරපතල දෙයක් නැහැ. ඉතින් මාත් කල්පනා වුණාලු දැන් මේ මනුස්සයා මොකද හොයලා වෙලා යන්නේ ඉඳලා තිබුණේ එකම දේ වටනදේ දැලිපියෙත්. ඊපස්සේ දැලිපිය යන හොරාටත් හොරින් ගිහින් තොලි මෙච්චරයි තියෙන්නේ අරන් හොයන් ඵලයක් කියලා. හොරා කරකොල තැජන්නේ. හොරාට හොරින් ගිහින් මොනේ මෙච්චරයි වටනදේ තියෙන්නේ නැද්ද ඔය ඵලයක්. හොරාට වැඩි කම්බහරෙක් වෙන්න බෑ. හොරා යද්දි ළඟලදී ගිහින් තෙන්නේ අන්නේ වගේ වැඩ කරන සිස්ටම් එකක් මේකේ තියෙන්නේ. ඔය මේ ලෝකේ දෙන මොනම දැනුමකවත් මේ බුදුරජාණන් වහන්සේ උගන්වන තරම් අභියෝගශීලීත් නෑ, විචිත්‍රත් නෑ. ඒ වගේම මේ නිර්මාණශීලීත් නෑ. ඒක හරිම රැඩිකල්. බුදුරජාණන්ගේ ඉගැන්වීමේ තියෙන ඒ දර්ශනය එහෙම නැත්නම් ඒ පෙරදක්ම අපේ ජීවිතේ මෙතෙක් කරපු නැති බ්‍රේන්ස්ටෝම් එකක් කරනවා. කරලා හැම කම්බිනේෂන් එකක්ම ඇදලා ගන්න. හැම හැකියාවක්ම ඇදලා ගන්න. අපි පොතෙන් ටිකක් ඉගෙන ගන්නවා. බණමුත් ටිකක් ඉගෙන ගන්න ඒව බොහොම පුංචි. අවශ්‍ය හැටියට තම තමන්ගේ ක්‍රමවේදය සකස් කරගෙන තමයි ඉතින් කියන්නේ ඒ නිසා අන්තිමට බලනකොට ඒක වෙන කෙනෙකුට කියන්න බෑ මොකද කන්ටෙක්ස්ට් එක වෙනස් නේ. අන්තිමට බුදුහාරු කියපු වචන ටිකම තමයි කියන්නේ. හොඳයි අපි එමුනම් තවදුරටත් අපිට සාකච්ඡා කළ එකක් නෑ. ඒ නිසා අපි දවසේ කටයුතු නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි තුන්වෙනි දවසට සාර්ථකව වැඩමුළු කරගෙන ගියා. ඉතින් මේ තාක් කල් අපි වැඩමුළුව නාමයෙන් වැඩමුළුව මාර්ගයෙන් යම් කුසලතාවයක් දිනු කරා නම් ඒ කුසල් ශක්තිය අපි දෙහිහ බෙනි උදව් උපකාර කළා වූ සංවිධානය කරා වූ සිවිදනාට මේ කුසල අත්පත් වේවා. විශේෂම අපේ ඥාති බඳු වර්ගයා ජීවත් වෙනවා හෝ වේවා නිදියා හෝ වේවා ඉන්නා තැනක සිට මේ පින දැකලා සාදු කියලා අනුමෝදන් වෙත්වා අපාපට මේ සර්වඥාන්සේ විසින් දේශනා කරන ලදී අවේදිත සුඛයටම ඉඳා ගැනීමට මේ පින 100 අපාපටක් හේතු වේවා කියන ප්‍රාර්ථනා පිටවගෙන එක්තාවතාචාරි ගාථා සජ්ජහනා කිරීමේ අපි දවසේ කටයුත්ත දවසේ වැඩමුළු දවස් තුනේ දවස නිමා කතා කරා එත්තාවදාචනම්මේහි සංගතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවදාචනම්මේහි සංගතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවදාචනම්මේහි සංගතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සිතාවතු ඥාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු